වැළඳෙනවා වැළඳීමක් නෙමෙයි යමක් උදා වෙලා ඒ තයතු සම්මතයෙන් ඇති බවට පත් කරනවා එයා සම්මතයකුයි උදා වෙන්නේ උදා වුණ සම්මතේ ඒ උදා වූ සම්මතයෙන් පවත්වන්න පුළුවන් පනවන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා අත්හංගම වෙනවා එතන පටන් ගෙන ඒකේ ප්‍රබෝධයේ ඔක්කොම ගෝචලා තියෙන නිසා ඒක යම් ආස්වාදයක් ඇති ආස්වාදී ඊළඟට විද්‍යාමාන වෙනවා. ඊළඟට ඒකේ ආදීනෝ විද්‍යාමානයට හිටන් ඒ සම්මතිය තුල තියන්න බැරි තත්ත්වෙට වෙනසිලා යනවා. ඒක ඒකේ නිසාරණ. දැන් බලනවා මේ ලෝකෙ තියෙන හැම දෙයක් ක්‍රියාත්මක වෙන ක්‍රම රටා ධර්මතාවය ඕකයි. ඔබ දකින්න ඕන. ගහකොළ බැලුවත්, සත්ත්වේ පුද්ගලයේ බැලුවත් සිද්ධ වෙන්නේ ওই ක්‍රමය. දැන් මිනිස්සයා කියලා සම්මතයක් තියෙනවා. දැන් අපි දන්නවා මිනිහෙක්, මිනිස්සෙක්. කිව්වහම මේ කියන්නේ කොහොම දෙයක් ගැනද? කොහොම ස්වභාවයක් ගැනද? මිනිහා කියන වචනේ කියනකොට නේද මිනිස්සයා කියන වචනේ කියනකොට අපේ මනසට යම්කිසි මනුස්ස සංඥාවක් ඇතිවෙනවා. ඒ මනුස්ස සංඥාව අප විසින්ම සම්මත කරගත්ත එකක්. ලෝකී විද්‍යාමාන දේකට ස්වභාවයකට අපිට වෙන් කර හඳුනා ගන්න පනවා ගන්න අපිම සබාගත ඊට ගැළපෙන ශබ්ද කොටසක් ශබ්ද පෙළක් මිනිස්යා කිව්ව අයද දැන් මිනිස්යා කියන මේ ශබ්දයෙන් පෙන්නපු தત્වේ ලෝකේ අනාදිය පටන් පවතින නොනැසෙන මතු පිහිටලා තියෙන හදාදින එක දෙයක නෙමෙයි මිනිසයා කියන්නේ. එයා මේ මිනිසයා කියන ස්වභාවය. උදා උදයංගම වෙලා ආරම්භ වෙන්න ඕනේ. මව් ගැබත් තුර ආරම්භය පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් මේ මිනිස් කය උදා වෙන්න ඕනේ. උදයංගම වුණා. දැන් උදයංගම වීගෙන වීගෙන ගිහලා කවදින්ද කොතෙන්ද මේක නවතින්නේ සීමාවක් තියෙනවා. තරුණ වයසට ආවට පස්සේ තවදුරටත් මේ ශාරීරියේ උස් යන්නේ මෝර මෝර ආයතන මැර වැහෙන්න පටන් ගන්නවා. වැහැරෙන්න පටන් ගන්නවා. අන්න තරුණ වයසට වැඩෙන වයස කියලා කාලයක් තියෙනවා. ඒ කාලෙකන් අන්න උද්‍යාංගමලට ඒ කාලේ පූර්ණ වුණාම කියනවා. දැන් වැඩිච්ච කෙනෙක්. අන්න අත්හාගමීට ආවා. දැන් වැඩිලා ඉන්නේ තරුණ අවස්ථාව. දැන් මේකෙන් තමයි පංචකාම ආස්වාද පස්සේ යන්නේ. අන්න ආස්වාද අවස්ථාව. ඒ තරුණ කාලේ ඉක්ම ගිහලා 40 විතර පැන්නට පස්සේ ක්‍රමක්‍රමෙන් ආදීනව අවස්ථාව මතුවෙනවා. ඇස් පේන්නේ නැති වෙනවා, කන් ඇහෙන්නේ නැති වෙනවා. ඉතින් ක්‍රමක්‍රමෙන් ශක්තිය ඇගේ නැති වෙලා යනවා. වෙහැරෙන්න පටන් ගන්නවා. අන්න ආදීනව අවස්ථාව ආවා. මේ අවුරුදු 60 70 80 90 යනකොට හොඳටම ආදීන අවස්ථාවේ අවසානයට ගිහිල්ලා මරණයත් එක්කලා යනවා නිසරණේ. දැන් නිසරණ අවස්ථාව. උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසා මෙන්න මේක කියන දෙන්නපත් වුණා. දැන් මේ தත්ත්වයේ ඉක්මවා ගිය කිසිම මිනිහෙක් ලෝකෙ ඉපදිලා නැහැ. ওই ක්‍රමයට තමයි චක්‍ර ගෙවිලා ගිහින් තියෙන්නේ. දැන් අපි හිතමුකෝ කොස් ගහක් තියෙනවා. කොස් ඇටේ හිටියුවා. දැන් කොණ්ඩි වෙලා එනවා. දෙපැති වෙලා එනවා. සකස් වෙලා පැලේ දාලා ඇහැදිලා එනවා. උද්‍යංගම අවස්ථාවේ නැගුණා. මේ උද්‍යංගෙම අවස්ථාව උදා වෙලා උදා වෙලා ගිහිල්ලා යන්තරමක් උස යන යම් මට්ටමකට මහත් වෙලා එන ප්‍රමාණය පොත් ගහක් හැදෙනවා. දැන් අත්ංගම අවස්ථාව. ඊට පස්සේ හොඳට කොස් හැදෙනවා. තව නෑඹුල් කොස් ගහ කීකේ හොඳ කොස් මේකේ තියෙන්නේ තව අලුත් කොස් ගහන කීකේ තව ඉතින් කනවා. මොකද? ආස්වාද අවස්ථාව. ඊට පස්සේ කොස් ගහ මෝරන. කොලත් පුංචි වෙනවා. අතුත් තැනින් තැනින් කඩා වැටෙනවා. මෝරලා වැඩි, හැදෙන ගෙඩිත් පුංචි, කලින් වාගේ රස ගෙඩිත් නැහැ. දැන් ගහ හොදරම මෝර මෝර යනවා. පැත්තේ පැත්තේ මැරෙන්නත් වෙනවා. ආදීනව අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? කොළ ටික හැයිලා ගහ මැරිලා. දැන් කොවුලා. දැන් කොස් ගහ කියන්නේ කොස් ගහ මැරිලා. අන නිස්සාරණ අවස්ථාව. අපි ওই විදිහට දැන් පිටලා බැලුවොත් අපි දැන් ගහක් ගැන බැලුවා, මිනිස්සෙක් ගැන බැලුවා. හදන ගියක් දොරක් බලනවා. දැන් ගේ නිර්මාණය කරන අතිවාරම් දාලා ගොඩනගන අවස්ථාව උද්‍යංගම අවස්ථාව. දැන් ගේ ගොඩනගලා ඔක්කොම කටයුතු කරලා ඉවරයි ගේ වැඩ සම්පූර්ණ කළා. දැන් අත්හංගමේට ආවා. දැන් ගේ කියලා කියන්න පුළුවන්. දැන් ඉතින් අලුත් ගේ හොඳ ආස්වාදයි. නැවුම් ගතියක් තියෙනවා. කාර්යයට ඔබිනවා ඔක්කොමත් එක හරි හදාගත්තේ නැහැ ආස්වාද විඳින කාලේ. ඒක ඉතින් වාසය කරන ඔක්කොම හරි. හැබැයි කොච්චර කල් ගිහිලා හරි ඒක වහලි දිරන මිටි පුපුරන කාලයක් එනවා. අතිවාර පුපුරලා ගිහිල්ලා දැන් ඊට වයසයි. අවුරුදු 50ක් ගිහිලා 100ක් ගිහිලා ඉතින් හරි කියලා කියනවා. දැන් මොකද්ද මතුනේ? දැන් ආදීනව කාලේ. දැන් පරණ ගියා. ඒ මෙහෙන් තිබෙනවා. පරාල දිරලා මිටි පුපුරලා ආදීනවකාරී. කොයි විදිහට කී කඩා වැටෙනවා. දැන් ගේ කරන්න බෑ ගේ කියන්න බෑ. එහෙනම් කඩා වැටිච්ච එක. ඒ කඩා වැටෙනවා. නිසාරණ. සජීවී අජීවී හැම දෙයක්ම ලෝකෙ තුල තියෙනවා. මෙන්න මේ ධර්මතාවයට අනුකූලව උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිසරණ කියන මේ ක්‍රියාවලියට අනුව කෙටි කාලයක් හෝ දීර්ඝ කාලයක් තුළ ඒකාන්තයෙන් ගොදුරු වෙනවා හටගත්ත ඔක්කොම මැරලා යනවා කිව්වා වගේ තමයි. විතර විග්‍රහ සහිතයි මේක. මෙන්න මේ ටික ගත්තාම අපි වන්නා ලෝකේට අයිති වෙලා අපි අර ඉස්සෙල්ලා කිව්ව එක ක්‍රමයක් අරගෙන. ස්කන්ධ වශයෙන් හරි, ධාතු වශයෙන් හරි, ආයතන වශයෙන් හරි අර අපිට දැනගන්න තිබිච්ච ලෝකේ දැනගන්න තිබිච්ච එක ක්‍රමයක් අරගෙන. ඒ ක්‍රමයට අයිති දේවල් ඔය උද්‍යංගම, අත්ංගම, ආස්වාද ආදීනව නිස්සාරණ කියන මෙන්න මේ චක්‍රයට අහු වෙලා ක්‍රියාත්මක වෙන දේ ඇරෙන්න. තව දෙයක් මේ රෝගේ කිව් එකේ තියෙනවා. දැන් ඇහි උද්‍යංගම අවස්ථාවේ ඇහැටන ඇහැ රූපේ. ඔය විදිහට බලාගෙන යනවා. ඇහැ කියන යමක් හටගත්තා නම් හටගත්තේ කොහොමද? මව් කුසියකදී ආරම්භෙලා උද්‍යංගමේ වෙලා තරුණ වයසේ නිකන් ක්‍රමක්‍රමයෙන් පූර්ණ ඇසක ස්වභාවයට වැඩිලා ඉන් අත්ංගම අවස්ථාව වහු කරගෙන ආස්වාද අවස්ථාවට ඇවිදිලා ඊට පස්සේ ආස්වාද විඳින එකක විඳලා ඊට පස්සේ ඇහැට වැහැරලා ගිහිල්ලා පේන්නේ නැති මට්ටමට දුර්වල මට්ටමට ගිහිල්ලා වහලු බවටපත් වෙලා ආදීනව කාලට ආව නිසරණ හැමලා. ওই જાතිය ඇහැක් හැරෙන්නේ. තවත් ලෝක සත්‍යයකට Taman දැකලා තියෙනවාද ඒකටපත් නොවන ඇහැ කාටවත් හම්බෙලා තියෙනවා. අන්න කල්පනා කරලා බලනවා. පොතෙන් නෙමේ ධර්මය හොයන්නේ ලෝක ධර්මතාවයේ ලෝක ධර්මපත දිගාරලා බලන්න ඕනේ. එතන මේ හැට ගෝචර වෙච්ච රූප තියෙනවා. Tamangeම අධ්‍යක්ීමෙන් බලනවා හිතලා. මම දැකපු රූප මොනවද? ඒවා ස්වභාවයේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ ක්‍රමෙට ගෙවිල යන්නේවද නැද්ද? ගෝචරලා තියෙන තරමක් තියෙන එකේ ඔය જાතිය. එහෙනම් මගේ මේ කන කියන එක උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ ඒකට අයිති එකද නැද්ද? ඒ කතාවට ගිහිලා ගංගා ප්‍රවාහයක් යනවා වගේ කිසි කෙනෙකුට නවත්තන්න බැරි ක්‍රියාදාමයකට ගෝචර වෙලා මෙසේ ගිහින් වෙනසෙන එකද නැත්නම් මට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක්. මං කැමතිනොත් ඒක එසේ නොවේවා කියලා එහෙම වෙයිද? මගේ බලාපොරොත්තුවක් මගේ ආඥාවක් අන්තු මාත්‍රයක් ගණන් ගන්න එහෙම බලයක්ද මේ? එහෙම දෙයක්ද? එහෙම කෙනෙක් ඉන්නවද? කියලා කරගන්න පුළුවන් ද කාටවත්? මෝර නැහැ මෝරන්න එපා අනේ දෙයනේ කිව්වොත් මෝරන්නේ නැති එකක් හදලා දීලා එහෙම පවත්වන්න පුළුවන් දෙයියෙක් ලෝකේ ඉන්නවාද? ඒ වගේම ආදීනව ගෙන දෙන ඇහැට අනේ මේ බඳු ආදීනව අවස්ථාවක් එන්න එපා. සර්ව බලධාරී දෙවියනේ ඒක නැති කරලා ආදීන අවස්ථාවට පත් නොකරන තත්ත්වයට පත් කරලා දෙන්න කිව්වොත් එහෙම කියලා කරගන්න කෙනෙක් නැහැ. අනේ මම අදිස්ථානයක් කරනවා මගේ ඇහැට ඒක වෙන්න එපා කිව්වට මහලු නොවන තත්ත්වයෙන් පත් කරලා නැතුව එහෙම තියාගන්න හේකුත් නැහැ. එහෙනම් මේ ඇහැ නිස්සාරණයටපත් වෙන්න එපා. නැත්නම් මේ ඇහැ මරණයටපත් වෙන්න එපා. එහෙම කිව්ව කාට හරි කියලා හරි මට ඕනේ හැටියට හරි මට අදිස්ථාන කරලා හරි බේටක් අරගෙන හරි මොනම විදියකින්වත් ඒක එසේ නැති නොවි කියාගන්න බෑ. එහෙනම් එක්තරා ධර්මතාවයක් තියෙනවා රජ කරන. හටගත හැම දෙයකම. උදා වෙන හැම දෙයකම තියෙන ධර්මතාවය මොකද්ද? අත්ංගම ආස්වාද ආදීනව නිසා. ඔය ක්‍රමයේ තුලයි යන්නේ. තව විදිහකින් කියනවා જાතියක් වශයෙන් හටගත්තා නම් ජරාවටපත් වුණා, වැහැරීමටපත් වුණා, මරණයටපත් වුණා. හටගත් ඒවා ජරා මරණ, ව්‍යාධි මරණ, જાති ජරා ව්‍යාධි මරණ. ඔය ක්‍රමයට යන දෙයක් අරගත්තාම අපි දකිනවා එක දෙයක්. ජාතිය උරුම වෙන දෙයක් අරගත්තා. ඒකට මම කිව්වා මගේ කිව්වා. ඒක ජරාවටපත් වෙන දෙයක තමයි උරුම කරගෙන මම කිව්වේ මගේ කිව්වේ. නැත්නම් ජරාව ස්වභාවය කරගෙන තියෙන, ජරාව උරුම කරගෙන තියෙන මම මගේ කියන කොටස් එකක් පවත්වාගෙන යන්න හදන. හදමි. මතු තෙබඳු දෙයක් බලාපොරොත්තු වෙනා නම් මතු ජරාවට මරණයටපත් වෙන જાතියක් බලාපොරොත්තු වෙනවා. ජරාවට වැහැරීමට මරණයටපත් වෙන දෙයක් ගොඩනගාගෙන. ඒ තුල මම වගේ කියලා ඉඳගෙන ජරාවට වැහැරීමට මරණයටපත් වෙන දෙයක් මම වගේ කරගන්න ආයි බලාපොරොත්තු වෙනවා. මේක නේද ලෝක සත්‍යය කරන්නේ. එහෙනම් ඒවට ප්‍රිය කළා නම් ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙන මොහොතක් ගන්න. ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස ආදී සියලුම දුක් අසහනය කර මූල දෙන්න සිද්ධ වෙනවා. ওই ධර්මතාවයේ ජයගත් එකක් තුල නෙමෙයි. ওই ධර්මතාවයට පිටුපාන්න පුළුවන් තැනක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. එන එවන්දු බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් අපි බලාපොරොත්තු වෙන සහනේ ඒ තුලින් ගොඩනගා ගන්න පුළුවන්. ඒ සහනේ ලැබෙයි. මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුර අපිම හිතලා බලනකොට අපිට මේකක් තේරෙනවා. සහනය බලාපොරොත්තු වෙනවා නමුත් ලැබෙන්නේ. ලැබෙන්නේ එනවා වගේ පෙන්න පෙන්න හවටනවා නමුත් ලබා දෙන්නේ නෑ. මේකයි ලෝකේ හැටි. මෙන්න ලෝකේ මෙන්න ලෝකේ හැටි. ওই දෙක දකින්න ඕනේ. ලෝකේ සහ ලෝකේ හැටි දැක්කහම තීරණයක් එනවා. හරියට දැක්කම. ඒ බඳු ලෝකේ තියම් ආසාවක් බැඳීමක් හොඳයි කියන නිගමනයක් තිබුණා. සම්පූර්ණ එක වැරදි නිගමනයක්. ආසා කරන වටිනා එකක් නෙමෙයි. බැඳෙන්න හැදෙන්න වටිනා එකක් නෙමෙයි. හොඳයි කියලා අල්ලා ගන්න වටිනා එකක් නෙමෙයි. එහෙම වටිනාකමක් මේ ලෝකේ නෑ නේද කියන තමන්ගේ නුවණට දකින්න. අන්න එතන පහළ වෙනවා ආර්ය ඥානය. ආර්යයන්ට පහළ වෙන ඥානය ඔන්න ඔතනයි පහළ වෙන්නේ. ලෝකේ සහ ලෝකේ හැටි දැක්කහම ඊට පස්සේ පහළ වෙනවා බැඳෙන්න හැඳෙන්න වටිනවයි කියන්න පිළිගන්න සුසු යක් ඒක නෑ. එහෙනම් මොනවද ලෝකේ? ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි කියන මම කියන එකේ හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයි කියවන්නා වූ බාහිර ලෝකයේ මගේ කියන එකේ හරි ප්‍රියයි මනාපයි යහපතයි හොඳයි පවත්වන්න සුදුසුයි මේ ආදි වශයෙන් ගන්න වටිනා දෙයක් ওই තුර නැහැ. අල්ලන්න ගියොත් මොකද වෙන්නේ? ආස්වාදයේ දින එකක් කියලා මායාවෙන් හවට හවට දුක් විඳෝන එක. මේ ලෝකේ කවුරු කොච්චර හිටියා මොන පඬිතියෙක් හිටියද? මොන පඬිතවද නම් මොන විදිහේ විද්‍යාවදනක් ඉන ඉදිරියට ඊට විරුද්ධව කතා කරන්න ගියත්. ඒ කියන මිනිහත් කියන කටත් කියන සද්දිත් ඕකටමයි. ඕකෙන් අහකට ගිය කෙනෙකුට කියන්න කෙනෙක් එහෙම කියන්නේ කෙනෙක් නෑ. ජරාවටපත් වෙන ගොඩේ මිදගෙන ඒක හොඳයි කියන කෙනෙක් මිසක් මරණයටපත් වෙන ගොඩේ මිදගෙන ඒක හොඳයි කියන කෙනෙක් මිසක් වැහැරීමටපත් වෙන ගොඩේ ඉඳගෙන ඒක හොඳයි කියන කෙනෙක් මිසක් හොඳ එකක් හොඳයි කියන කෙනෙක් නෙවෙයි නම් අවිද්‍යාවේ නිගමන කරන මහා පඬිතුය ලෝකේ ඉන්නවා. අවිද්‍යාව නිගමන කරන මෝඩියෝ මිසක්. ඊය කොහොමද ඇත්තක් දැකලා තියෙන කියලා නෝනින්ම තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ පළවෙනි කොටස තේරුම් ගත්තාම ලෝකේ තහ ලෝකේ හැටි තේරුම් යනකොටම මේක අත්හැරී නොඇලී මිදීම මිසක් අල්ලන්න හරයක් මේකේ නෑ නේද කියලා තීරණය වෙනවා. මෙන්න Nirodhe පිළිබඳ තීරණය. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙච්චර කල් ආසාවෙන් ඇලිලා බැඳලා කරගෙන ගිය යම වැඩ පිළිලක් ඇද්ද? ලැබෙන ලැබෙන අවස්ථාවේ මම ඒකෙන් ඉවත් වෙනවා. ඒකත් එක්ක මගේ සම්බන්ධ ඉවර කරනවා. ඉවර කරපුවාම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? අත්හැරී ගියා නොඇලී ගියා මිදී ගියා කියන නිවනේ හිත පිහිටි. අන්න ඒක සිද්ධ වුණාම කියනවා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලැබුවා. මාර්ගය පූර්ණේ කළා. මං නිවන් දැකලා දුකෙන් නිදහස් වුණා. ඔච්චරයි බුදුදහම. දැන් ඉගෙන ගන්න යනකොට කොහේ තියෙනවා? එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟ පැය භාගයක් බණහලා. පැයක් බණහලා. එතනින් නැගිට මාර්ගඵල අවබෝධ කරගන්න. ඉගෙනගෙන හුඟා කියලා ගන්න යතිබිලා තියෙනවා. හැබැයි ඉගෙන ගන්න ගිය කෙනා බලපුවාම ඉස්කෝලේ ගිය කෙනෙකුත් නෙමෙයි. ඔය ගෝවිතං කරේ ඉන්නපු ගමන් යන්න ඕනේ. බවත් ගෞතමයන් වහන්සේ කියලා හොඳට දන්න කෙනෙක් ඉන්නවලු ඔක්කොම විතර දන්නවලු. මාත් යන්න වෙන මොනවා හරි අහලා බලන්න. අහගෙන ඉන්න. දන්න දේ. එහෙම කෙනෙක් ආවම අහන්න එපා කතා කරන්න එපා. හරි වැදගත් නේ. ඔහොම හිතාගෙන තමයි ගෙදරින් ගියේ. ගියාට පස්සේ ඔක්කොම ටික දුන්නා පැය කාලා භාගයක් ඇතුළත. ඕ මෙච්චර කර්මන් නොහිතපු දෙයක් මට අද හම්බ වුණා. මම මේ ලෝකේ යන හිතා හිටියේ කොහොමද? අද නෑ මම ලෝකේ කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගත්තේ. මම හිතපු නැති හින්දා තේරුම් ගත්තේ නැති හින්දා මේ ගැන මේ පැත්ත නැඹුරු නොවිච්ච හින්දායි. ඒ ඇත්ත පැත්ත නොහිතපු හින්දානේ මට මේක මෙච්චර කල් තේරුන්නේ නැත්තේ. ඒ වෙනකොට මේ කියපු ටිකම මට ඔක තේරුණා. දැන් නම් මම දන්නවා මේ ලෝකේ කියන්නේ මම කැමති සිය පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. සැප හොය හොයා ගියාට සැප දෙන එකක් නෙමෙයි. මායා මුලාවට කොටු කර කර දුක් දෙන එකක් කියන එක ඒක හරියටම හරියනේ කිව්ව කතාව. ඉතින් ඒක හරි හොඳයි හරි සාරයි කියලා හිතාගෙන ගිය මෝඩකම. නැත්තම් දැන් නම් මට තේරෙනවා මේ ලෝකේ තුර සාරයි කියලා ගන්න එකක්වත් නැහැ කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත කියලා. අපේ වාසාවෙන් දහම අවබෝධයක් ලැබුව කෙනෙක් කියපු ආකාරය කියන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගත්තහම මට දැන් ඉතුරුලා තියෙන්නේ මෙච්චර කන් මුලා මාර්ගයේ ගිය හරිය මල් ළඟමයි තිබුණේ. අඩුපාඩුව තියෙන්නේ මල් ළඟ. හදා ගන්න ඕනේ තියෙන්නේ මල් ළඟ. මොකද හදන්න තියෙන්නේ? ඇහෙන් යම් රූපයක් කෙරෙහි ආසාවෙන් බැඳි බැඳි හිටියනම්. ඒ අසාර වැඩ පිළිවිල අසාර බව දැනගෙන. මේ වැඩක් නැති එක අත්හැරලා දාන්න. මට ඇහෙන් රූපයක් බල බල සන්තෝෂ වෙවි ඉන්න වටින අරූපයක් තියෙනවා කියන මුලාවක් වෙනවා. ඒක වැඩක් ඇති එකක් නෙවෙයි මම ওই මුලාවේ ඉන්නේ. එහෙනම් මට කරන්න තියෙන්නේ මොකද්ද? මුලාව මුලාව හැටියට දැනගෙන හරි වටිනා ලස්සන දේවල් මේ සුන්දර දේවල් තියෙන කියා බල බල ආසාවෙ දෙවිද හිටියානම් හරයක් නැති දෙයක් කියලා ඒකෙන් මිදියන්නේ. පිනිච්චනර පිනිච්චා. මගේක බැඳිලානේ. මේ මිහිරි සද්ද කීකේ අහහ සුන්දර ලෝකයක් මවන්න හද හද ඒක රඟපාන්න හැදුවා මම. හරයක් නැති මිහිර පස්සේ යන්නේ. මට වැඩක් නැහැ ලස්සන හරි. මිහිරි හරි පස්සේ ගිහින්. මේ හරි සුවඳ දේවල් මේ ලෝකේ තියෙනේ ඔය පස්සේ හබා ගියාම නොදන්නකෝ. හරි හරයක් ඇති දේවල් කියලා. ඔයා කිසිම හරයක් නැහැ. මට ওই පස්සේ යන්න ඕන කමක් නෑ මම යන්නේ. රස හොය හොයා ඒ පස්සේ පොර කකා ගියා. මම ওই පස්සේ යන්නේ මොනව ගන්නද හරයක්. පහත හොයමින් ඒ පස්සේ ගියා. මොන පහත පස්සේ යන්නද? මුලා වැඩ පිළිලක් නේද? හරයක් නෑ. ඕවා හිත හිත හිතේ මනෝරාජ්‍යය මවාගෙන හිටිය. මොන මුලා මනසද? මොනවා මවන්නේ? මොනවා හිතන්නද වටිනා සුන්දර ලෝකයක් ගැන? මට මවන්න එකක්. එහෙනම් මොකද වෙන්නේ? මෙච්චර කල් මං ගිනි ගත්තේ දැවුනේ දැවුනේ ඔක්කොම උනේ ගැටුනේ මොකටද? ওই පස්සේ යන්න ගිහිල්ලා. දැන් මට යන බලාපොරොත්තුවක් නැහැ ඔපත්. දැන් මම මොනවා ගැටෙන්නේ? මට දැන් ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ මුලාවක්. එහෙනම් මම මොකද උන්නේ? මෙච්චර කල් බැඳි බැඳි හිටියා ලෝකේ ඒක නිදහස. රාගක්කේ නිබ්බානං, ද්වේෂක්කේ නිබ්බානං, මෝහක්කේ නිබ්බානං. රාගයේ ක්ෂය වෙලා ගියාද, ද්වේෂයේ ක්ෂය වෙලා ගියාද, මෝහයේ ක්ෂය වෙලා ගියාද නිවරේද? ඔන්න නිවන. එයාට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. මේ ලෝකේ කරන්න දෙයක්වත් නැහැ කරලා තියලා කරලා ඉවරයි. පූර්ණයේ කළ යුතු යම් චර්යාවක් නැත්නම් ඒක පූර්ණය කළා. අලු කළ යුතු යම් කිසි ආකාර පාපයක් නැත්නම් ආස්වාදයක් නැත්නම් අලු කර දැම්මා. මට වෙන කරන්න දෙයක් නැහැ ඉතින් ඉවර කරලා යම් මැරෙකා ඉන්නේ විතරයි. එයින් එහාට මතුව ටිකක් හටගන්න තිබිච්ච හේතුව ඉවරයි. ඒ ඥානයේ පහළලා ඉතින් දකින්න අන්තිමට පොළොවේ සියල්ල කරලා ඉවරයි. අරිහත් ඵලයේ කියන සත්‍ය පූර්ණය කළා කියන්නේ. ඉන් එතෙන්ට එනකම් පරිේශණයකින් ওই ටික කරගෙන යන්න ඕනේ. සමාධිය වැඩ ටික තියෙනවා. මේ ওই ටික තේරුම් ගත්තා නම් බෞද්ධත්වයේ උතනම තියෙනවා. මෙච්චර කාල දැකපු නැති බුද්ධිය පහළ වුණා. බුදු පිළිසරණ ආවා. ඒ බුද්ධියේ ගෝචර ධර්මයේ දැක්කා, වැටහුණා. දැන් ධර්ම පිළිසරණ තියෙනවා. අත්තරීමෙන් වැල්මේ මිදීමෙන් යුතුව ඇලීම් ගැටීම් මුලාව ඉවර කරගෙන සම්පූර්ණ කරගෙන කෙලවර කරගෙන යනවා. සංගතය එතන තියෙනවා. එහෙනම් තුනුරුවන් පිළිහිලා ඉවරයි. අර වචන තුන නොකියුවත් ත්‍රිවිධ රත්නේ ස්ථිරව පිහිටලා. ත්‍රිසරණී පිහිටලා. ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යම් පාපයක් කළා නම් ඇලීමයි ගැටීමයි මුලාවයි කෙලවර වෙච්ච දෙන පාපයෙන් නිදහස්. බාහිර පාපය බැහැර කළ පව් ඇත්තා වුණා. මාර්ගයයි ඵලයයි ඔක්කොම ලබා ගන්න සියල්ලම ওই ටිකේ ඇති වෙලා තියෙනවා. ගොඩාක් බනහන දෙයක් තිබුණේ නැහැ. ওই ටිකේ තේරුම් ගත්තා නම් බෞද්ධයෙක් වෙන්න පුළුවන්. කෙටියෙන්ම බෞද්ධකම තේරුම් ගන්න ඔය වගේ සුළු දෙයකින් ඕනේ. ගොඩාක් බනහන් දෙයක් නෙවෙයි. රූපස්කන්ධ කියන්නේ මොන ස්කන්ධ වශයෙන් බලනවා. රූපස්කන්ධ කියවහම රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධර්ම රූප. සියුම් වෙන්න පුළුවන්, ඝන වෙන්න පුළුවන්, ඇහැට පේන මට්ටමේ වෙන්න පුළුවන්, නොපෙනෙන මට්ටමේ වෙන්න පුළුවන්. කොයි මට්ටමේ තිබුණ හරි රූප කොටවල. ඔය රූප කොටවල හරි වටිනවා කියලා බදා ගන්න ගියහම අය මනසෙන් ඒ මත සටහන් කර කර බැඳෙනවා. ඒ ඒ රූප සටහන් මනසේ දැන්පත් කර ගන්න. හදාගත්ත සටහනින් මෙයන්ට හිතෙන්නේ. ඒක හරි ප්‍රියයි මනාපයි, හරි හොඳයි. ඒ ඒ ආකාර රූපේ කොච්චර වැදගත්ද? මෙහෙම අදහස් එනවා. ඒවා ගොඩ ගහලා ගොඩ ගහලා කන්දක් කරගෙන. ඕකෙන් හිත බැඳගෙන ඉන්න ඕකෙන් හරියට යන්න බැරි. අන රූපස්කන්ධයත් එක බැඳුණා. බැඳුනහම මොකදුනේ? රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධයක් වුණා. බැඳිච්ච නිසා උපාදාන වුණා. රූපස්කන්ධේ දැක්කා. දැක්කා විතරයි. දැකපු එක දැක්ක ආකාරයෙන් රූපයක් හසින් තියෙන්නේ ඇරියේ නැහැ. ඒක හරි වැදගත්. ඒක යලි යලි සිහි කරපුවාම හරි ආස්වාදයි. ඒක මම මගේ කියන කොට ගන්න සුසුසුයි. පවත්තන්න සුසුසුයි. ඕන්නේ කියන මානසිකත්වය එනකොට රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධයක් කියලා සත්වයා කියන ආව තත්වයේ කොටසක් හැටියට බැඳුනා. අන්න දුක්ඛ ස්කන්ධයේ බැඳෙන උපාදානයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය රූපය පිළිබඳ විඳින යන විඳනය. සමහර ඒවා සැපයි, සමහර ඒවා දුකයි, සමහර ඒවා මධ්‍යස්ථයි. සැප ඒවා සැප වශයෙන් අරගෙන විඳිනවා. ඒකට විරුද්ධ වෙන යාට ගැටි ගැටි දුක වශයෙන් විඳිනවා. සාමාන්‍ය මධ්‍යස්ථ වශයෙන් විඳිනවා. මේ විඳින මේ වේදනාවන් හරි ප්‍රියයි මනාපයි කියලා ගන්නවා සැප ඒවා. දුක්ඛේ වෙන් ඉවත් වෙන්න ඒවා ඉවත් විසිකරන්න මරු මාකරා නොවෙන්න මම තරඟ කරන්න ඕනේ උත්සාහ වීර්ය කරන්න ඕනේ ගැටෙන්න ඕනේ මොනවා කළ හරි එකකින් බේලෙන්න ඒවා පන්නලා දාන්න ඕනේ ගැටෙන පැත්තට වැදු ඒ වැඩ පිළිවෙලට බහැගත්තා මේ ගැටීම උපාදානය කරගත්තා හොඳ ඒවට ඇලීම උපාදානය කරගත්තා නරක ඒවට ගැටීම උපාදානය කරගත්තා උපාදානය කරනවා කියන්නේ ඒ වැඩ පිළිවෙලට බැඳුනා ඇයි ගැටි ගැටි දඟලන්නේ හොඳ එක රැකගන්න නරක එක පන්නන්න ඕනේ. හොඳ එකක් තියනවා කියලා ගත්ත නිගමනයේ සාම තමයි නරක එක පන්නන්න හිතක් ආවේ. අන්න රාගය නිසා ද්වේෂය ආපු හැටි. එතන ඒමත් යනවා මෝහය නිසා. ඇත්ත තේරෙන්නේ නැහැ සහනෙ තියෙන්නේ කියලා හිතාගෙන ඒක මෝහය. මේ ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් රූපස්කන්ධ පස්සේ යනකොට. රූපෝපාදාන. සැප දුක් වේදනා පස්සේ යනකොට වේදනා වේදනා ස්කන්ධේ වේදනා උපාදානස්කන්ධය වෙනවා. ඊට පස්සේ මේ රූප වේදනා නිසා හටගන්නා විවිධාකාර සංඥා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධර්ම සංඥා. ඔය එනේ ඉන්න සංඥාවත් ප්‍රියයි මනාපයි කියලා අල්ලා ගන්නව කොටස. මේ ප්‍රියමනාපයට විරුද්ධ වෙන සම සංඥාවක්ම අප්‍රියයි අමනාපයි නැත්නම් මධ්‍යස්ථයි කියලා ගන්න. ඒව කරගෙන සංඥා පිළිබඳව බැඳීමක් හටගන්නවා. ඒවට ප්‍රතිචාර දක්වමින් ඒ තුල පවතින ඕන කියන ආස්වාදයක් ගන්නකොටම සංඥා ස්කන්ධේ සංඥා උපාදානස්කන්ධයක්. ඊට පස්සේ මොකද කරන්නේ? රූපයට බැඳිලා, ආස්වාදයට වේදනාවට බැඳිලා, සංඥාවට බැඳිලා, ඒ තුලින් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුක්තවන සංඛාරයේ සකස් කර ගැනීමක් කරනවා මතු මතුවත් මට මේ தත්ත්වය පවත්වා ගන්න ඕනේ. මේ තුලින් ඉවත් වෙලා බෑ. මේ තුල මෙසේ මට ඕන හැටියට පවත්වන්න කොහොම හරි වැඩ පිළිවෙලක් ගෙනියන්න ඕනේ හිතෙන් කයින් වචනෙන් ඊට අවශ්‍ය දේවල් කරනකොට. ඒක හරි වැදගත් දෙයක් ඒ විදිහට වැඩ කළ යුතුමයි. ඒ සඳහා මම උනන්දු විය යුතුමයි. ගන්නකොට මොකද කරන්නේ? සකස් කරගන්න වැඩ පිළිවෙලකට ස්කන්ධයක් තියෙනවා සංකාර ස්කන්ධයක්. ඒක උපාදානය කරගත්තාම සංකාර උපාදානස්කන්ධයක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය තුල මනස පවත්වමින් ඉන්නකොට ඒකේ මනස ඉවත් කරන්න හිතෙන්නේ නැතුව ඔය ටික ඔක්කොම ගොනු කර කර යලි යලි බලාපොරොත්තු මානසිකත්වයක් ගොඩනගා ගත්තාම විඥාන ස්කන්ධේ විඥාන උපාදානස්කන්ධයක් පංචස්කන්ධයේ පංචස්කන්ධය වශයෙන් තියන්න ඉඩ ඇරියේ නැහැ. ඒ උපාදානයන්ගේ බැඳීම නිසා පංච උපාදානස්කන්ධයක් කරගත්තා. අන්නේ පංචස්කන්ධයේ පිළිබඳ බැඳෙන උපාදානයක් ඇද්ද? අන්නේ උපාදානයට කියනවා උපාදානපත්ත්‍ය භව භවපත්ත්‍ය ජාති අවිද්‍යාපත්‍යෙන් හටගත බැඳීම. ඒ නිසා භවයක් හටගන්නවා. ඒ නිසා මතු යাতি හටගන්න හේතු වෙදෙනවා. මෙන්න මතු යাতি හටගන්න හේතු. මේ චන්දරාගයේවත් මේවට බැඳෙන උපාදානය දුරු කරගත්තොත් ඒ උපාදානෙතන උදා වෙන්නේ නැහැ. ඇත්ත දැකලා ඉති කරගත්තොත්. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පහම කැමැතිසේ පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. කැමැතිසේ මං කැමැති ඒවා මට ඕන හැටියට පවතිනවා නම් සිද්ධ වෙන වෙන එකක් නම් ඒකෙන් දුක එනවා. එහෙනම් කැමැතිසේ පවත්වන්න දුක වෙන දින යමක් ඇත්නම් ඒ ස්කන්ධ පහම අසාරයි කියලා තේරුම් ගැනීම ධර්මයේ තේරුම් ගැනීම. ස්කන්ධ පහ අසාර නම් මට ස්කන්ධ පහේ සැරිසලා වැඩක් නෑ. ඒවා ගොඩනගලා වැඩක් නෑ. ඒවා බැඳිලා හැඳිලා වැඩක් නෑ කියලා දැක්කහම අන්න අවිද්‍යාව නිසා හටගත්ත බැඳීමේ මිදුලන්න උපාදානයේ මිදේ. උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි ජාති නිරෝධන ජරා මරණ ශෝක පරිදේව දුක් දොමනස පාය සියල්ල නිරෝධයි. එහෙනම් දුකෙන් නිදහස. තව මාර්ගය. උපාදානි දුරු කරගන්න මාර්ගය. ওই ටික තේරුම් ගත්තා නම් පංචස්කන්ධය කියන්නේ ලෝකේ ඒකට බැඳීම තමයි ලෝකයට හේතුව නැත්නම් දුකට හේතුව. පංචස්කන්ධය කියන්නේ දුක්ගොඩ. ඒකට බැඳෙන දුකට හේතුව බැඳීම. ඒ හේතුවෙන් අහක් වෙලා ගියාම දුක නිරෝධය. අහක් වීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගාම සංදරාගෙන් දුර වුණා. උපාදාන නිරෝධන, භව නිරෝධය යන මාර්ගයට වැටෙනවා. භව නිරෝධන, ජාති නිරෝධය, ජාති නිරෝධ මාර්ගය. ජාති නිරෝධන ජරා මර ශෝක පටිච්ච දුක්ඛ මන ඔක්කොම නිරෝධයි. දුකෙන් නිදහස් වෙන මාර්ගය. අනුගමනය කරාද දුකෙන් මිදෙනවා. ඒත් නිවන් මාර්ගය. මේ නිවන් මාර්ග සුවාසූ දහසක් ධර්මස්කන්ධ තුලින් ඔහොම පෙන්වන්න පුළුවන්. 84000 ක්‍රමයකින් ওই විදිහට දැක දැක නිවන් අවබෝධ කර හැකි පුද්ගලයන්. ක්‍රම 84000 මොකද්ද පෙන්වන්නේ? ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ওই ටික තේරුම් කරලා දීලා. බෑපු තීරණෙන් අත්හැරින් නොයල් විදීම හැර වෙන ගන්න සැනසෙල්ලක් නැහැ කියලා තේරුම් කරලා දීලා. ඒ සැනසීම කරා යනකම් අත්හැරින් නොයල් විදියන්නේ. ඒ සඳහා එක එක විදිහේ මාධ්‍යයන් තියෙනවා 84000ක් ක්‍රම. ඕකෙන් කෝක හරි එකක් අරගත්තාම එකිනෙකට නිවන් දැක්කේ. එක එක විවිධාකාර අදහස් තියෙන නිසා එක්කෙනෙකුට ස්කන්ධ වශයෙන් විග්‍රහ කරලා කියනවා දහම් තේරෙනවා. තව කෙනෙකුට ආයතන වශයෙන් විග්‍රහ කරලා පෙන්වන්නට තේරෙනවා. තව කෙනෙකුට පරිත්‍යාම පාද වශයෙන් විග්‍රහ කරලා කියනකොට පේනවා. එක එකනාගේ අදහස අනුව. ඉතින් ඔය වගේ යම්කිසි මූලික අදහස් අනුව මොන ක්‍රමෙන් හරි පෙන්වුවාම ওই ටිකෙන් තේරුම් ගන්න ඕනේ ලෝකය කියන්නේ මෙන්න මෙච්චරයි. කැපහැටියට පෙන්වන මායාව ගෙනත් දෙන්නේ දුක. ඒකට හේතුව චන්දරාගයෙන් ඒ තුල බැඳීම. ඒ චන්දරාගය නැත්නම් ඒකේ නිදහස. නැ චන්දරාගය නැති කර ගැනීමට පෙර තිබුණ බැදි බැදි ආපු වැඩ පිළිවෙල සම්පූර්ණ අනිත් පැත්ත හරවන්න ඕන. ඒක ආනදා මාර්ගය. චතුරාර්ය සත්‍යය දින හැම එකෙම කියහැ. 84000 ක්‍රම තුලින් ලෝකය දැනගත්තාම ඔය තුල කෝකෙන් හරි එකකින් දකින්න චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය දර්ශනය කළා නම් එයාට දර්ශනඥානෙ පහළ වෙනවා කියලා දකින්නකොට. ඊට පස්සේ ක්‍රියාත්මක කරනකොට සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵල වැඩිලා පූර්ණ භාවයටපත් වෙලා සසරෙන් මිදෙනවා කියලා වරේ. දුකෙන් නිදහස් වෙනවා. ඔච්චරයි බුද්ධ මාර්ගය. ඉතින් ওই ටික හරියට තේරුම් ගන්නවා නම් හත් අවුරුදු ළමයාගේ මනසට ඕක ගෝචරයි. නිසා හත් අවුරුද්දේ දරුවා එදා අරිහත් වෙනපත් උනේ ওই හේතුවයි. හැබැයි ওই ටික හකලා වෙන වෙන පැතිවල ගියොත් අපිට කවදාවත් වෙන නිවන් මාර්ගක් නැහැ. ලෝකයක් ලෝකයේ හේතුවත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ මාර්ගයක් දකින්න ඕන. ලෝකයේ දකින්න 84000ක් ක්‍රම තියෙනවා. ඒ 84000ක් ක්‍රම තුනේ ලෝකේ දැක්කට පස්සේ ලෝකයේ හේතුව තෘෂ්ණාව බව දකින්න. ඒ තෘෂ්ණාව නිරෝධ කිරීමක් ඇද්ද? ඒක ලෝකේ නිරෝධයේ බව දකින්න. තමන් විසින් අසුරු කරපු හිතෙන් කායෙන් වශයෙන් අල්ලාගෙන ගිය ලෝකයේ පිළවඳ ඒ දැන පහළ වෙන තෘෂ්ණාව තේරුම් අරගෙන ඒකෙන් මිදී ගියා නම් මාර්ගය වැඩුවා කියලා දකින්න. මිදෙනක මාර්ගේ මිදිලා ඉවරාට පස්සේ මාර්ගය වල්ලා ඉවරයි. ඉතින් එහාට කරන්න දෙයක් නැහැ. ওই චතුරාර්ය සත්‍යමයි දැක්ක. එක්කෙනෙක් දැක්ක ක්‍රමයේ එක විදිහ තව කෙනෙක් තව ක්‍රමයකින් දකින්න පුළුවන්. සෝතාපන්න කෙනෙක්ද කියලා බලන්න එක්තරා විසුණු වහන්සේ නමක් ගිහලා එක එක හාමුදුරන්ගෙන් අහනවා එක එක. ඔයා සෝතාපන්නද? ඔව් මම සෝතාපන්න. කොහොමද සෝතාපන්නයි කියන්නේ? මම දකිනවා මේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ මේවා ගන්න කිසිම හරයක් නැහැ. මේවා අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි කියන මෙන්න මේ ක්‍රමයෙන් මම දකිනවා. ඒක දැකලා තියෙන හින්දා මම කියනවා මං ආයෙ වෙනස් වෙන්නේ නැහැ. ආයෙ ලෝකේ අල්ලන්න මට හිතක් නැහැ, මනසක් නැහැ. අතරින් වැලි මිදීම හැර වෙන විමුක්තියක් නැහැ කියලා මම දැකලා ඉවරයි චතුරාර්ය සත්‍යම දැක්කා. දැකීම නිසා මම සෝතාපන්නයි කියලා කියන්නේ. හේතු ඇතුළු වෙන්නේ. තව කෙනෙක් හැමලේ ඔයා මොකද කියන්නේ? ඔයාලත් එහෙම කියන්න පුළුවන්. උමරක් කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? විස්තර කරලා දෙන්න. මේ ඇහැයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි රූපයි සද්දයි ගන්ධයි රසයි ස්පර්ශයි ධර්මයි මේ එකකවත් කැමැත්තෙන් අල්ලන්න වටිනා දෙයක් නෑ. අල්ලන්න ගියොත් දුකින බව මන් දන්නේ. ඒ නිසා මම ඉබඳ වන්නා ලෝකේ පිරවන්ද යම් ආසාවක් තියෙනවා ඒක අත්හැරී ගියා නම් ඒක නිදහස් බවක් දන්නේ. මම ඒ වගේ අනුගමනය යනවා දැන්. දැකපු මගේ යන්නේ. ඒ දැකපු මම ඒ නිසා සෝතාපන්නයි. කො එක්කෙනකින් ඇහුවා එයා ස්කන්ධ ගැන කිව්වා. මෙයා මේ වෙන එකක් ගැන කියනවා. තව කෙනකින් අහපුවාම එයා තව විදිහකින් කියනවා. කාම ලෝකයක් තියෙනවා, රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා මේකකව හරයක්. මම ඒක දැකලා ඒව ASCII ගියාම ඒව ඇසුරු කරන් ගියාම දුක එනවා මිසක් කවදා සැනසුම් මාර්ගයක් කියලා හිතන ප්‍රවර්තනවා මිසක් ඒවැ සැනසුම නෑ. ඕක දන්න මම කාම ලෝකයෙන් උන් නිදහස් වෙන්න ඕන, රූප ලෝකයෙන් උන් නිදහස් වෙන්න, අරූප ලෝකයෙන් උන් නිදහස් වෙන්න ඕන කියලා මම ඒකයි නිදහස කියලා දැක්කා. ඒ වැල්ලෙන වැල්ලින බැඳෙන ස්වභාවය නිසා තමයි ඒවා යන්නේ කියලා දැක්කා. ඒ නිසා මම හැම මොහොතක් ගානේම කාම ලෝකයේ පිළිබඳ අලිම් කරන යමක් ආවනම් මම ඒකේ නිදහස් වෙනවා. මම අල්ලන්නේ. මම ඒ මග වලන්නේ. ඒ හේතුවෙන් මගේ දැක තියෙනවා මම සෝතාපන්නලා කියලා මම කියලා එකෙනෙක් කියනවා. එයා තව විදියක් නේ කිව්වා. එකෙනෙක් ගියා ස්කන්ධ ගැන කතාවක් කිව්වා, තව කෙනෙක් මේ ඇසකනාදී ඉන්ද්‍රියන් ගැන කතාවක් කිව්වා. මේ තව එකෙනෙක් ගාව මෙයා මේ ලෝක ගැන කතා කරනවා. මේ මොකද්ද මොනසෝවාපලයද? ඔක මේක වායි කියන්නේ. එහෙමනේ. ඔහොම කියලා කිව්ව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. කාමීනේ මේ විසුණු වහන්සේලා ගාව එක එක විදිහට කියනවා. කවුරු කවුද ඉතින් මෙතන සෝවාන් වෙලා ඉන්නේ? කොයි විදිහට කිව්වේ කියලා. කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් මහාන ඔබට මම උපමාවක් කියන්නේ. කෑල ගහ දැක්ක මිනිසියෙක්ගෙන් අහනවා. කෑල ගහේ හැටි කියන්න කියලා. එයා කියනවා කෑඳ කෑල ගහේ කඳ හරියට මේ බින්දරට අහු වෙලා පිච්චුන ලීයක තියෙන පොතු ගැලවිච්ච ලීයක ස්වභාවය කොහොමද? අන්න එහෙම ස්වභාවයයි කඩක් තියෙන ගහ. එයා එහෙම කියනවා. තව කෙනෙක් ගහන කෑල ගහ කොහොමද? ඒක මේ ලී කෑලි වාගේ ලී වැදිලි වාගේ මල් පෙපුණාම එල්ලලා තියෙන ඒ જાතියේ. තව කෙනෙක් ගිහින් එයා කියනවා මේ කෑල ගහේ දැන් කරල් හැදුනහම පතුරු පතුරු මේ තියෙන මේ විදිහේ කරල් තියෙන ගහ. මුන් එක එකක් කෑල ගහ දැකලා නැහැ කියලා මිනිහා කියනවා. ඒ එක එකකින් අහපුවාම කියනවා මේ පොතු තියෙන කඳක් ගන්න. පළු පොතු තියෙන කඳක් ගන්න. අනික ගැන අහපුවාම කියනවා මේ රතු පාට ඉල්ලා තියෙන මස් වැලිලි වගේ තියෙන එහෙම එකක් ගන්න. මේ ওই ජනිකෙන් අහපුවාම කියනවා මේ පතුරු පතුරු තියෙන කරල් జాතියක් ගන්න. මේ එකිනෙකත් එක විදිහට කිව්වේ නැහැ මම එක එකව කෑල ගහලා දැකලා නැහැ කිව්වොත් උඹ පිළිගන්නවා. මහාන ඔබට කොහොමද ඒක තේරෙන්නේ? නෑ ස්වාමීනි කෑල ගහමයි කිව්වේ. මම කෑල ගහ මාත් දැකලා තියෙනවනේ. ඉතින් එතෙනේ කෑල ගහේ කඳ ගැන කිව්වා. එයා කෑල ගහ දැකලාමයි කඳ ගැන කිව්වේ කියලා මට දැන් තේරුම් ගත්තා. ඒකනේ මල් තියෙනකොට මල් වල හැටි කිව්වා. එයා කෑල ගහ දැකලා තියෙන බව මල් වල හැටි කිව්වොත් මට තේරුම් ගත්තා. එයා දැකලා තියෙන කෙනෙක් බව. කරල් වල හැටි මම දැකලා තියෙනවා. ඉතින් කරල් ගැන කියනකොට කරල් වල හැටි කිව්වා කෑල ගහ කොහොමද ආගුණා? අය කෑල ගහ දැකලා තියෙන කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. ඒ ඒ ලකුණු වලින් කිව්ව නිසා. එහෙනම් මහානේ ඒ වගේ. මේ ලෝකයේ තම තමන් නිවන් මාර්ග දැක්ක ක්‍රම තියෙනවා. කොයි ක්‍රමෙන් හරි දැකලා තියෙන්නේ. ලෝකයක් ලෝකයට හේතුවක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් කියන මේ චතුරාර්ය සත්‍යය. නැත් දුකක් දුකට හේතුවක් දුක් නිරෝධයක් දුක් නිරෝධ මාර්ගයක් කියන මේ චතුරාර්ය සත්‍යය දැකලා තියෙනවා. චතුරාර්ය සත්‍යය යමේ දැකනම් ඔහු සෝතාපන්න තමයි. ඔය විදිහට තේරුම් ගනි කියලා අර විසුර උපදේශ දුන්නා. මේ වගේ එකිනෙකෙන් කියන කියමනක් අහලා ඒ කියන ආකාරයමයි සියල්ලම සෝවාන් ඵලයේ ප්‍රකාශ කරන්න කියලා ගත්තොත් ඒක වැරදි. ලෝකයේ දකින්න ක්‍රම විවිධයි. ස්කන්ධ වශයෙන් දකින්න කෙනා එහෙම දකින්න. ධාතු වශයෙන් දකින්න කෙනා එහෙම දකින්න. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කිය. මේ ධාතු හයක සම්පින්ඩණයන්ගෙන් මේ ලෝකේ හැදිලා තියෙනවා සත්‍යය හැදිලා තියෙනවා. ওই ධාතු හයම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකයි වැටෙන්නේ. අල්ලා ගන්න ගියොත් ඔකෙන් කවදා තමන්ගේ කැමැත්ත බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ කැමැති එකක්වත් ඕවා නැහැ. කැමැති නැති එකක් තුළ ආස්වාදයන් පනවන්න ගියොත් දුක වේදනාව වෙනවා මිස සැනසුම කවදා හම්බෙන්නේ නැහැ. ධර්මතාවය ඒක නම් ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ බඳු ධාතු ධාතු වශයෙන් හටගත්ත යමක් යම් තැනක වේද මට වැඩක් නැහැ. ඒක හරයක් නෙවෙයි. එහෙම දැක්කනම් එයා සෝතාවන්. එයා දැකේ ලෝකේ ලෝක සම්මුදේ ලෝක නිරෝධයේ සරසම බව දැකලා ඒකේ මාර්ගයේ එහි බැඳුණු චන්දරාගේ අත්හැරීම බව දැක්කා. දැන් ආයි එයාට වනහන් දෙයක්වත් නැහැ කාකින්වත්. එයාට තියෙන්නේ මෙතෙන් බැඳිලා ඉන්න යම් චන්දරාගයක් යමක බැඳිලා ඇද්ද? ඒ ඒ දේ මනසේ තේරුම් අරගෙන ඒකේ යථාර්ථය දැක දැක මිදී යන්නේ. ඒක ටික තමල්ලා. සෝවාන් වෙච්ච කෙනෙකුට ආයි බුදුරණන් හතේ බණ කිය ධර්ම දේශනා කරන්න ගියේ නැති ඕකයි. නෑ ඔබට දැන් ධර්ම දේශනා කරන්න දෙයක් නෑ. ඔබ පරපත්‍ය රහිතයි. අනුගේ ආධාරයක් ඕනේ. අහකට ධර්මයේ තුලින් විමර්ශනය කළ යන්න. ඉවර කරගත්තා. විමර්ශනය කරන්න කරන්න වාචය වැඩෙනවා. ඵලෙ ලැබෙනවා. කොච්චර ප්‍රමාද වුණත් ලැබෙනවා. මොකද දැක ඇත්තක් නිසා. ඇත්ත ක්‍රමයකින් නිසා. ඒ ක්‍රමේ වෙනස් වෙන්නේ. වෙනස් කරන්න කෙනෙක් නැහැ සමතෙක් නෙමෙයි. ඒක ආයි විවිධාකාරයට පත් කරන්න බෑ. දැක ඇත්ත. මෙන්න මේ වගේ දහම් දකින්නට අපි දකින්න ඕන එක එක යනට වැටහෙන ක්‍රමයක් තියෙනවා. ඒ තුලින් ඔහු ඒක දකින්න ඕන. ඒ අනුසාරයෙන් ලෝකයේ ස්වභාවය දකින්න ඉතින් ඒතර ඔය ක්‍රමෙන් දකින්න ඕනේ නිවන් මඟ ඔය වගේ ඊටාම සුළු දෙයකින් දකින්න එක. හුඟාකල් බණහන් අවශ්‍ය නැහැ. ඊට පස්සේ පුද පූජා විදි ආදී කියන ඒවා ඊට අමතර පරිස්කාර. ඒ කියන්නේ මේ මගේ යන කෙනාට උපනිශ්‍රේ දහම් ආධාර වෙන දහම්. ඇලීමට ගැටීමට මුලාවටපත් වෙලා ඉන්න කෙනෙකුට විතරාගී විතදෝසී විතමෝහි උතුමන් ඇසුරු කිරීම. ඒ බඳු උතුමන්ගේ ගුණ සිහි කිරීම. ඒ ආදී කටයුතු අර ඇලිලා බැඳිලා තියෙන චන්දරාගයෙන් හෙවත් අර තියෙන ආස්වාදයෙන් තියෙන ඇලුම් කිරීමේ නිදහස් වීමට විශාල ආධාරකයක් වෙනවා. හැබැයි ඇත්ත දැක්ක කෙනාට ඒ විශේෂත්වය ලැබෙනවා. ඉතින් ඒ කෙනා බුදුන් ඇසුරු කරනවා, දහම් ඇසුරු කරනවා, සංඝුන් ඇසුරු කරනවා, බුදු ගුණ සිහි කරනවා, දහම් ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා. මේ හැම එකකින්ම මොකද වෙන්නේ? Tamanta දැන් ඉතුරු හරිය කරගන්න පූර්ණ කරගන්න තිබිච්ච උපනිෂේ ආධාරය දැන් ලැබෙනවා. දැකපු ඇත්ත ආයි වෙනස් වෙනවා. දෙපාරක් දකින්න දෙයක්වත්. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකලා තීරණය කළා නම් මේ ලෝකේ කොතනකවත් මට ඉන්න තැනක් තියනවා කියලා හොයලා බලනකොට සැනසුමක් ගන්න පුළුවන් ප්‍රතිකර්මයක් ගන්න පුළුවන් පැවැත්මක් විමුක්තියක් ලබන්න පුළුවන් පැවැත්මක් තියනවාද බලපුවාම එහෙම පැවැත්මක් ඇත්තෙම නෑ කියන එක මට සක්සුදක්සේ පැහැදිලි එහෙම එකක් නෑ කියලා තේරිලා ඉවරයි දැක්කා ඒ බඳු වන්නා පැවැත්ම යම් තැනක නැද්ද එතන දුක හටගන්න හේතු නැති නිසා දුකෙන් නිදහස් කියන්නේ ඒකයි ඒකත් දැක්කා එහෙනම් මගේ බලාපොරොත්තුව අන්නේ පැවැත්ම යම් තැනක නැද්ද ඒ තත්ත්වයටපත් වෙන්නයි. ඒ බලාපොරොත්තු ඉච්ඡ කරගන්න අඩුපාඩුව මොකක්ද වෙලා තියෙන්නේ? පැවැත්ම පස්සේ යන චන්දරාගය නිසා පැවැත්මෙන් ගැලවෙන්න බැරි. පැවැත්මේ අසාරත්වයේ දකින්න දකින්න හි චන්දරාගය දුරු වෙනකොට නැවතත් එහි ඇලීමක් තිබුණා ඒකත් ඇරලා යනවා. අන්නේ ඇලීම යන්තරමක් ඇත්තරනවාද ඒ තරම නිදහස. සියලුම ආකාරයෙන් අතේරී ගියත් සියල්ලෙන් නිදහස. එහෙනම් මගේ බලාපොරොත්තුව සියල්ලෙන් නිදහස වෙලා සියලු දුකෙන් නිදහස් වෙන්න කියවනම් ඔහු ධර්මයේ පිළිබඳව සියල්ලම දැකලා ඉවරයි. <coughs> දැකගත යුතු දහම් දැකලා ඉවරයි. 아무튼 දකින්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඇහැට කන්ට දිවට නාසයට ශරීරයට මනට. ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එනකොට ධර්ම එනකොට. මෙච්චර කල් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් ආස්වාද වශයෙන් බැදි බැදි ඒවා ඇසුරු කළාද? හරයක් නැති එකක් නෙමෙයි කරගෙන ගියේ. තවදුරටත් මම යනවාද ඒක? මට ඇලෙන්න දෙයක් නෑ. වැඩක් නැති දේවල් ඔක්කොම අත්හරිනවා. සියල්ලම අත්හරිනවා. සියල්ලම අතර ජීවත් වෙන්නේ කොහොමද? ජීවත් වෙන්න ඕන නිසා එයාත් අර නැති හරියක් තියෙනවා. කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩ බෙහෙතක්, ඉන්න වස්ත්‍රයක්, ඒවට අවශ්‍ය කරන පරිස්කාර සපයා ගැනීම. ඒ සඳහා රැකී රසාව කරන රැකී රසාව. ඒකත් එළිය තියදී කරගන්න බැන ඉන්නක. චන්දනාගෙන් බැඳිලා කරන එකක් මගේ නැහැ. හැබැයි ඉන්නකම මේක කරලා දෙන්න කෙනෙක් නැති නිසා ඉන්නකම මේ ටික කරනවා. චන්දනාගෙන් නැති නිසා මතුවට මේ බඳු තත්වයක් ආය බැදී හට ගන්නා වූ ජනිත වෙන්නා වූ જાතියක් මට නැති බව දන්නවා. ඔය ටික දැනගෙන ඉවෙලා හිටා තමන්ගේ ජීවිතය ගත කරනවා. කම්පාවකුත් නැහැ. අනවශ්‍ය වැඩක් නැහැ. අවශ්‍ය දේ නොකරන්නෙත් නැහැ. හිතෙනක බැඳෙන්නෙත් නැහැ. මෙන්න මෙතෙන්ට ආපුණා. අකම්පිය මනසකින් ආරේක හැටියට ජීවිතය ගත කරලා අවසානයේ කෙලවර කරනවා. අත්තරලා හැංගෙන එකක් නෙමෙයි බුදුදහම. කරන වැඩ වලින් පැනලා දුවන එකකුත් නෙමෙයි. යථාර්ථය දැනගත්තාම වැඩක් නැති වැඩ කොටස අත්හැරෙනවා. එදාට දකිනවා හීන දහම් හීන හැටියට මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රනීත දහම් ප්‍රනීත හැටියට. මොනවද හීන දහම්? යමක් අවැඩද පාපතරද දුස්චරිතද? ඒවා හීන දහම්. නොකල යුතුය. ජීවත් වීම සඳහා යමක් කළ යුතුද? සැකි රසාවක් කළ යුතුද? ඛණ්ඩ ආහාරයක් ඉන්න තැනක් ලිට බෙහෙතක් ඉන්න වස්ත්‍රයක් සපයාගත යුතුද? ඒ ටික මධ්‍යම දහම්. අත්හැරලා බෑ. පවු නෙමෙයි. ජීවත් වීමට අවශ්‍යයි. ඒ නිසා මධ්‍යම හැටියට කරනවා. ප්‍රනිදය ඒකේ ප්‍රනිදය වශයෙන් කරන දෙයක් නෙවෙයි. හැවැත්ම තියෙනකන් විතරයි. ඒකට ආධාරක විතරයි. ප්‍රනිත දහම් මොනවද? චන්ද රාගයේ අතරින් වැළීම දීහි යාමට හේතු වෙන අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරලා අසාරත්වයේ දැකලා අත්හැරීමක් නොයල්මක් මිදීම සඳහා යම් කටයුත්තක් ඇද්ද? අන්නේ ආර්ය මාර්ගයට ඇති දහම ප්‍රනිත දහම. නැත්නම් සත්‍ය බෝධිපාක්ෂික දහම යන යමක් ඇද්ද? ඒ ටික ප්‍රනිත දහම. ඇයි ප්‍රනිතයි කිව්වේ? ඒ තුලින් විමුක්තිය ලබා දෙන නිසා. ජීවත් වීම තුලින් ජීවිතේ පැවැත්ම ලබා දෙනවා. චන්දරාගය තුලින් මතු සසර පැවැත්ම ගොඩ නගනවා. මතු සසර පැවැත්ම ගොඩ නැගුවේ නැත්නම් මතු දුකෙන් නිදහස. ජීවත් වෙන ටිකට අවශ්‍ය කරන ටික කලේ නැත්නම් දැන් බොරුවට දුක් විඳින්න ඕන. දැන් දුක් විඳින්නේ නැතුව ඒ අවශ්‍ය ටික කරගත්තොත් හැකිතරම් දුරට අසහනින් නිදහස් වෙවි ජීවිතේ මරණය දක්වා ගෙනියනවා. අනුන්ට බලක් නැතුව ගෙනියනවා. එහෙනම් ඒවා මධ්‍යම දහම්. ඒ ටික ගෙනිච්චා කියලා ඒවා සතර ගමට හේතු වෙන්නේ නැහැ. එහෙනම් මධ්‍යම දහම් ටික ගෙනියන පාප ධර්මයන යමක් ඇද්ද? සතර පාගත වීමට හේතු වෙන නොකටයුතු අවිද්‍යාවේ වැඩ පිළිවෙල පාප දහම්. ඒවා ඒකාන්තේ හීන දහම් මම ඉවෙන් අත්හැරනවා. හීන දහම් හීන හැටියටත් මධ්‍යම දහම් මධ්‍යම හැටියටත් ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට දැනගත්තා. ඒ අය කටහිතේ කවුරුවත් මේකේ විනයයි මේක අවිනයයි කියන්න බෑ. පළහිත නොකලිත කවුරුවත් කියා දෙන්න බෑ. අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරපු සම්දිත්තික. ඔතන සම්දිත්තික වෙලා තියෙනවා කාගෙන්වත් අහගත්තේ නැහැ. නුවන්ට ගෝචරයි. පත්‍යත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ. ඒ දහම් ප්‍රත්‍යක්ෂ කරලා ඥානවන්තේ ප්‍රත්‍යක්ෂ. එයා දන්නා මේක වැඩයි මේක අවැඩයි. මේක රාගයේ ද්වේෂයේ මොහේට හේතු වෙනවා. මේක එකෙන් නිදහස් කරන වගට හේතු වෙනවා. මේක පැවැත්මට හේතු වෙනවා. පැවැත්ම මධ්‍යමයි. රාගේ දේශ මොහයන්ට යනකොට හීනයි අත්හැරී යන පැත්තට ප්‍රණීතයි. ඒ ටික දැනගෙන කටයුතු කරනකොට කවුරුවත් 아무තෙන් නීතිමාලාව කියා දෙන්න ඕනේ ඒ බුද්ධ ශ්‍රාවකයා. ප්‍රඥාවෙන් තමම මගේ දැනගෙන අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන ත්‍රි ශික්ෂාව තුලින් පූර්ණ කරගන්න. දැන් බුදුරණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ත්‍රි ශික්ෂාව. මම පනවනවා උපසම්පදා භික්ෂුව වෙලා. ඇවැතට වැටීමක් තියෙනවා, ඇවැතෙන් නැගීමක් තියෙනවා, මාර්ගඵල අවබෝධය පූර්ණ කරගන්නවා, අරිහත්යත් ලබා ගන්නවා. මේ ශාසනයේ තියෙනකම් මේ ත්‍රි ශික්ෂාව වඳ නැහැ. මොකද හේතුව මම මේ ත්‍රි ශික්ෂාවට ඇවැත් නීති පනවලා තහංචි පනවලා නැහැ. මේ ශාසනයේ තියෙනකම් වික්ෂුවකට විමුක්තිය කරා යන්න මෙන්න මේ ත්‍රි ශික්ෂා තුන අනුමත කරලා තියෙනවා. බුද්ධානුමතයක් තියෙන නිසාම අපිට අද අර පොතපතේ තියෙන එක වැරදිද හරිද හොයන්න දෙයක්වත් නෑ. ඒක ඇවැද්ද නැද්ද කියලා හොයන්න දෙයක්වත් නෑ. අපිටම තේරෙනවා මේ මඟ අනුගමනය කරනකොට සීලයට සමාධියට ප්‍රඥාවට බාධාද නැද්ද? බාධා නම් Tamanටම තේරෙනවා. තමම දැක දැක යනවා. කිසි දෙනක සැකේකුත් නෑ. ප්‍රශ්නෙකුත් නෑ. 아무도 පොහේ කිරීමකුත් නෑ. දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේ උපසම්පදා වෙන්න කැමති නැති. ඒක භික්ෂුන් වහන්සේ නම බුදුරන් වහන්සේට කියනවා. ස්වාමීනි මං කැමති නැහැ උපසම්පදා වෙන්න. ඇයි? මට ඔය කේවලක් නැති පනෝප ශික්ෂා මතක තියාගෙන ඉන්නත්. බැරියෝ කරන්න බැරි හින්දා මං යන්නේ බැරියෝ කරා. එහෙනම් මම මේ විදිහට ඉන්නවා. මහාන ඔබට හිතෙන් පාපයක් නොවි හිත ආරක්ෂා කරගන්න පුළුවන්. ආ ඒක නම් පුළුවන්. ඒ කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. තමන්ගේ ක්‍රියාවෙන් වරදක් නොවෙන්නේ ක්‍රියාව රැක ගන්න පුළුවන්. ඒකත් පුළුවන්. ක්‍රියාවෙන් පාපයක් නොවෙන්නේ ඒක පුළුවන්. වචනයෙන් පාපයක් නොවෙන විදිහට වචනය ආරක්ෂා කර ගන්න පුළුවන්. කතාව රැක ගන්න පාලනය කර ගන්න පුළුවන්. ඒක පුළුවන්. ඒක හරි ලේසියි. එහෙනම් ඕක තමයි උපසම්පදාව කියන්නේ. කෙලකෝටියා ශික්ෂාපදෝ කියලාන්නේ. අද මාස පාසා පොහේ කරන අමාරු තේරුම් ගන්න බැයි නම් ওই ටිකේ යන්නේ එලකෝටියා ශික්ෂාපද ලඟු ශික්ෂාපද තුනක් වෙයි කිව්වේ. ওই ටික පුළුවන් නම් උපසම්පදාව හොකයි. උපසම්පදාව එතනින් පනවලා ඊට පස්සේ බුදුරන් වහන්සේ වෙනම සී ශික්ෂාවක් අසයෙන් පෙන්ලා ඉතින් පැනෙවුවා. මෙන්න මේ සී ශික්ෂාව පනවනවා. මම මේකට ඇවැත් නියම කරන්නේ කුඩානු කුඩා ශික්ෂාවන්ට කැඩෙන තැඟුල්ලා තියා වැටෙනවා. ආයි නැවත නැගී සිටීමත් එයිම සිද්ධ වෙනවා. ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරන මේ පුද්ගලයා මාර්ගඵල අවබෝධය පූර්ණේ කළා නිවන් අවබෝධ කළා කියලා කරගන්නවා. මේ ශාසනය තුල ශාසනය තියෙන තුල වදනෑ මේ ශික්ෂාපත් වුණා කියලා පනවනවා. මොකද නිසාද? මම මේ ශික්ෂා තුල ඇවැත් පනවලා නැහැ. අංගුත්තර නිකායේ ශ්‍රමණ වර්ගයේ 411 වෙනි පිටේ ওই සූත්‍රයේ විග්‍රහය තියෙනවා. ඔව් කොච්චර තිබුණාද? අන්තිමට කියවේ ක්‍රමයේ. ඒ ක්‍රමෙන් තමයි සුද්ධ වෙන්නේ. අද කාලේ හැටියට නම් එහෙම බූවලා කරන් ගහලා පන්නේ ඔය කරලා තියෙනවා. උදායි හාමුදුරු කියලා බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු හාමුදුරු. අන්තිමට උන්වහන්සේ මොකද කියන්නේ ස්වාමීනි කලේතු සියල්ල කරලා ඉවරයි බ්‍රහ්මචාරියා පූර්ණිය කියලා මතු කරන් දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා අරිහත් ඵලයේ මේ ප්‍රතිඥා දුන්නා. බුදුරන් වහන්සේ පිළිගත්තා මම පිළිගන්නවා කියලා. අරිහත් බව. උන්වහන්සේගේ මූල චරිත ලක්ෂණය බලපුවාම කරලා තියෙන දේවල් බලපුවාම අද කාලේ එහෙම හාමුදුරුවෝ හිටියන් එහෙම මිනිස්සු බූවලු වලින් ගහලා පන්නන. ආ ඉන්න දෙන්නේ නැහැ. දැක දෙනකොට. ඒ තරමේ නීච නිග්‍රහ විදිහේ වැඩක් කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවන් ඉක්ම ගිහිල්ලා අන්තිම ලරිහතරපත් වෙලා තියෙනවා. නීච වැඩ වලින් නෙමෙයි. ඒවා වැරදි වැරදි හැටියටම Taman දැකලා. ඒවා මිදිලා. ඒ පාප හිත් වලින් නිදහස් වෙලා. චන්දරාගෙන් සහමුලින් මිදිලා අරිහතරපත් වෙලා මුදිරන් අහතට දේහා කළා. හරි අත ලැබුවා කියලා. ඉතින් අන්න ඒකයි කියන්නේ ඒ වගේ ක්‍රම තියෙනවා. අපි දකින්නේ නැති පැත්තක්. එක්තරා අවස්ථාවක සිටුවරු ඒ සිටු කාන්තාව සමග සිටු දුවරු සමග ওই ජේතවනාරාමේ ඇතුලේ ඉන්නකොට බලන් ආපු වෙලාවක සිරි නරමල්ල කියලා. ඒ වැත්තින් හොඳ ලස්සන මල්කම් ලියකම් ඔක්කොම සකස් කරලා හොඳ ශිල්පීන් විසින් ඒවා හදලා තිබෙන බොහොම ලස්සනට. හාමුදුරුවන්ගේ කුටි වේලි ඔය ඇතිය හදලා තිබුණා. ඉතින් මේ වෙලාවේ උදා ඒ හාමුදුරුවෝ විදහාට දුවගෙන යනවා කවුරුවත් ආපු ගමන් බොහොම කැමැති දෙලේ දාලා යන්න. ගති ලක්ෂණේ හැටි. ඉතින් මොකද කරන්නේ? සිටුවරු ටික ඉස්තර කරගෙන අර සිටු දුවරු පිටිපස්සේ යන්නේ. ආතුර පිටිපස්සේ යන ගමන් මේ මේ තියෙන්නේ අහවල් කාමරේ. මේ මේ අහවල් ලියවැල් මේ තියෙන්නේ බලන්නකෝ ඒ ලස්සන කී කියන ගමන් කවුරුවත් දැන නැති වැඩක් කරනවා පිටිපස්සේ යන කාන්තාවයි. එහෙ මෙහි මිරිකනවා. ලැජ්ජාව දැමරියමරි ඒගොල්ලොත් ඉන්නවා අර කාන්තාව කියන්නේ නැහැ අර සිටවරු ගෙදරට ගිහිලා නැත්නම් කියනවා සිටවර ආපු අයට දියණියන්ට කියනවා හරි හොඳ හාමුදුරුවනේ. හරි කරුණාවන්තයි. බලන්න අපිට ඔක්කොම පෙන්වන්නේ. හොඳයි තමයි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ගියා ඔයගොල්ලෝ දැන් නැවිච්ච එක. අපිට යන්න බෑ පිටිපස්සේ හැමතැනම ඉරිගුවා. ලැජ්ජාලෝ කියන විදිහ නැද අපි තැඹිරි අපිට හිටියා. යන්න නම් එපා පැත්ත පළාත මේ යන්නේ ඉතින්. ඔහොම කිව්වා. දැන් මේ පුද්ගලයාගේ මානසිකත්වය කොහොමද තියෙන්නේ නැද බලන්න ඉතින්. පැවිදි වෙලා ඉඳගෙන ගත ගති ලක්ෂණේ ඔහොමනම්. හැබැයි අන්තිමට අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාවක් තිබිලා ඒකටත්පත් වුණා. හැබැයි සීමාව ඉක්ම ගියේ නේ. පරාජිකාට වැටෙන මට්ටමට ගියේ නේ. නිසා සිවුරෙන් අහගෙන හේතුවක් හදෙන්නේ නැහැ. සියල්ලම සුද්ධ කරගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මෙහෙම පිරිස ඉන්නවා ලෝකෙ. අපි දැකගාම දොස් කියලා බෑ හැමයි. අර කොහොම හරි විමුක්ති මාර්ගයක් තියෙනවා සුද්ධ කරගත්තොත් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ අර කියන ජල වැඩ බලු වැඩ ඒව එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ උන්වහන්සේලා. ඉතින් මේවාක අපි දකින්න ඕනේ අලුතෙන් ධර්ම මාර්ගය අනුගමනය කරනකොට සියල්ලෙන් සුද්ධ වෙචාය නෙමෙයි පටන් ගන්න. හැබැයි අසුද්ධව ඉඳගෙන මේ නිවන් මාර්ග පූර්ණය කරන්නත් බෑ. අසුද්ධ කටයුතු කරලා තිබුණා කියලා ඒකේ ලතවි ලතවි ඉන්න දෙයක්වත් නැහැ. මින්මතු එබන්දකින් මම කරන්නේ නැහැ වැරදි වැඩ. මං ආයති සංවරේ පිළිහිදනවා සුද්ධ වෙනවා කියලා එක අදිෂ්ඨාන කරගත්තා නම්. එතන පටන් ඔහු සුද්ධ වෙන්න ඕනේ. එහෙම බැරියව පහක් තියෙනවා මව් මැරීම පියා මැරීම රහතන් මැරීම බුද්ධ ශරීරයේ ලේහි පැද්දීම සංඝ බීජය කියන මේ පංචානන්තර පාප කර්ම කළා තිබුණා මම ආයති සංවරී පිහිනවා ඊට පස්සේ මං සුද්ධ වෙනවා ඕවා කරන්නේ නැහැ කිව්වට ආයි ඒ අද්දව තුල නිවන් දකින්න බෑ මාර්ගය වැඩෙන්නේ නැහැ පින් දහම් කරගෙන ඉන්න පුළුවන් හැබැයි ආර්ය මාර්ගයේවත් ධානයවත් වැඩෙන්නේ නැහැ උගල එහෙම නවන අනික් කෙනෙකුට ආයති සංවරී පිහිල්ලා වැරදි වැඩ අත්හැරලා කටයුතු කරගෙන ක්‍රමයෙන් සුද්ධ වෙලා යන්න පුළුවන් ඉතින් ආර්ය මාර්ගයේ එහෙ සාකස් කරගන්න ඕනේ ධර්මයක් අහපුවාම අහපු ධර්මයේ සාරාංශය තමයි අපි කර්මස්ථානයක් වශයෙන් පෙන්නන්නේ. එක එක විදිහට කර්මස්ථානෙ දෙනවා. ඉන් කාම ලෝක වශයෙන් උනනම් එහෙම ගන්නවා. දැන් බැඳීම් වශයෙන් උනනම් කාම බන්ධන. මමද සියලු ලෝක සියලු සත්වයෝ. කෙරෙහි. එහෙනම් මටද හැම දෙනාටද කාම බන්ධන අනාතයි කාම බන්ධන නිරෝධ වෙත්වා. ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වේත්වා. මෝහ බන්ධන අනාතයි මෝහ බන්ධන නිරෝධ වේත්වා. මාර බන්ධන අනාතයි මාර බන්ධන නිරෝධ වේත්වා. නිබ්බානනාතයි නිබ්බාන වේත්වා. නිබ්බානනාතයි නිබ්බාන වේත්වා. නිබ්බානනාතයි නිබ්බාන වේත්වා. මේ කර්මත්තානේ. මොකද කර්මත්තානේ ගත්තේ? මෙතේ කර කියපු ධර්මයේ සාරාංශය. දැන් කාමියෝ මහා බන්ධන. දැන් ඔය කර්මත්තාන වාක්‍ය වළනකොට එක එක ක්‍රම තියෙනවා. දැන් මිනිස්සු අනවින කොඩි වින හදි හෝනියන් ආදී බන්ධන කරනවා. නීච කුල බන්ධන ආදී මෙහි මේවා ලෝකේ තියෙනවා. ඔය ඔක්කොම කරන්නේ මොකද? ඔයාට අලංගු වෙලා තියෙන රාග බන්ධන, ද්වේෂ බන්ධන, මෝහ බන්ධන, මාර බන්ධන තමයි ඒක රත් ගන්න. ඔය හතර ආකාරයෙන් ගත බන්ධන වලින් කොටු වෙලා තමයි අර කොඩි විනේ අනවිනේ බලපවතින්නේ. දැන් අනවින කොටු වින කපන්න වෙනම කට්ටාණි හොයන්න යන්න දෙයක් නැහැ. මේ ආර්ය විනේ තියෙනවා යහපත් ප්‍රයෝග සම්පත්තියක් තියෙනවා. කර්මස්ථාන තියෙනකොට ගලපන්න පුළුවන්. ගලපනවා බන්ධන කැපෙන්නේ. එතකොට රාග බන්ධන, දේශ බන්ධන, මෝහ බන්ධන කැපුණාම රාගක්ෂයයි, දේශක්ෂයයි, මෝහක්ෂයයි දෙපැත්තම කැපෙනවා. එකක් ලෝකෝත්තර පැත්තෙන් ලෝකෙට බැඳලා තියෙනවා කැපෙනවා. අනික බැඳලා හිර කරලා තියෙන බන්ධන තියෙනවා නම් ওই අසත්පුරුෂය ඔයලා තියෙන. අමනුෂ බන්ධන ආදියක් තියෙනවා. ඒවා බිඳලා යනවා අරකින්. සියලු ලෝක සත්‍යන්නේ මෙත්තරීම හේතු කරගෙන මෛත්‍රී චිත්තේ මහා කුසලයක් වැඩිනා ප්‍රමාණ කුසලයක්. ඒ කුසලයේ පරාජය කරගෙන අර බන්ධන බලයන්ට අමනුෂින්ට ඉන්න බැරුව යනවා ඈත් වෙනවා. ඒවා බිඳලා යනවා. ඒවා බිඳගෙන ගිහිලා එයා එතනින් නිදහස් වෙලා ලෝකෙට වැදලා තියෙන චන්දරාගයක් නැත්නම් ඒකෙන් නිදහස් වෙලා ඵලයක් ලබනවා. දැන් දෙපැත්තක් මේක ආකාරයෙන් සුද්ධ කරන කර්මස්ථාන. ඉතින් ඒ වැඩි අපි යන්න ඕනේ අමුතු දේවල් හොයන්න අමුතු බාහිර ක්‍රම වලින් බන්ධන කපන්න, හුණියා කපන්න යන්න දෙයක් නැහැ. ඔය කර්මස්ථානය. ඒවා කපාගෙන යන කර්මස්ථානය. ඒවත් කපනවා භව බන්ධනක් කැපෙනවා. ওই දෙකම කැපිලා ලෝක සත්‍යන මෛත්‍රී චිත්තයට වැඩෙන. ආරස්සාව සැලසෙනවා. හැබැයි ඉතින් කරගෙන යනකොට අපි දැනගන්න ඕනේ හටනා කරන්න ගිහිල්ලා හිටන් දිනනකොට අනිකෙම බුදි නෑ. විරුද්ධකාරයෝ ඇහැරලා ඉන්නේ හටනද. හැබැයි අපි ධෛර්යය වෙලා ලැබිච්ච ආයුධය හොඳට පණ තින බව දන්නවා. ඒක බිඳගෙන ඉන්න බැරි බව දන්නවා. කරකවාගෙන පිබගෙන යන්න ආවත් අපි වැඩි අපි කරගෙන යන වරද්දක් නැහැ. කර්මස්ථානේ දිවින් අදාරි වෙන්නේ නැහැ කර්මස්ථානේ වඩාගෙන යනවා. සමහරවිට ඔයගේ වළනකොට එන්න පුළුවන් එක පැත්තකින් මහා කළු වලාකුළු පෙරලාගෙන එනවා වගේ ඉන්න පුළුවන්. මහා ශබ්ද භයානක ශබ්ද ඇති කරන්න පුළුවන්. එහෙම දේවලුත් එන්න පුළුවන් මාර පාක්ෂිකයින්. සුට්ටුවර ගණන් ගන්නද අපි අපේ වැඩේ කරන්න දක්ෂ වෙන්න ඕනේ. බය වෙන්න කිසිම දෙයක් ඒකේ නැහැ. ඔක්කොම පිටගෙන ආපහු ගියාට පස්සේ තනිකර ආලෝකේලා සුද්ධ පරිතිලා පිහිටනවා. ඉතින් ඒ නිසා ඉතින් ඊට පස්සේ අර කරන කියන හිංගි හිංසා කෙනෙකුට කෙරුවට වැඩකුත් නැහැ. කරන්නත් බැරුව යනවා. මේ වගේ ජය ගන්න පුළුවන් ක්‍රම. නිව කර්මස්ථාන තියාගෙන ලියාගෙන පාඩම් කරලා සමන් අත්දැකීම් ලබන්න. Tamanටම තේරි එක වෙනකෝ. මටද හැම දිනාටද රාග බන්ධන අනාතයි රාග බන්ධන නිරෝධ වෙත්වා. ද්වේෂ බන්ධන අනාතයි ද්වේෂ බන්ධන නිරෝධ වෙත්වා. මෝහ බන්ධන අනාතයි මෝහ බන්ධන නිරෝධ වෙත්වා. මාර බන්ධන අනාතයි මාර බන්ධන නිරෝධ වෙත්වා. නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා නිබ්බානනාතයි නිබ්බාන වෙත්වා. නිබ්බාන කියන්නේ බැඳිලා ඉන්නේ යන්තාක් බැඳීම ඇද්ද. ඒ වයි නික්මී යාම නිබ්බාන. ඒක තමයි නිවන. රාගයෙන් බැඳිලා ද්වේෂයෙන් බැඳිලා මෝහයෙන් බැඳිලා මාර ධර්මයන්ගේ බැඳිලා ඉන්න පුද්ගලයා. ඒවෙන් නික්මිලා ගියාද? එතන නිබ්බාන. එතන නිවුණා. එතන රාගක්ෂයයි ද්වේෂක්ෂයයි මෝහක්ෂයයි. රාගක්කේ නිබ්බානං, දේශක්කේ නිබ්බානං, මෝහක්කේ නිබ්බානං කිව්වේ ඒකයි. දැන් මෙහෙම අහන්නකෝ. දැන් මේ අහන එක තියෙන බෞද්ධ පවුලක බිරිඳ ස්වාමි පුරුෂයාට අනපැනවීම ගැළපේ. දැන් මෙතනින් අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලා මෙහෙමයි. බෞද්ධ ශිෂ්ටාචාරයේ හැඩගැහිච්ච පවුලයි. බෞද්ධත්වයයි දැනගන්න ඕනේ. බෞද්ධ ශිෂ්ටාචාරයට අනුකූලව හැඩගැහිච්ච පවුලක එක්තරා සුචරිත ආකල්ප සුචරිත ක්‍රියාමාලාවක් තියෙනවා. හැබැයි මේ தත්ත්වයටපත් වෙන්නේ බෞද්ධත්වයටපත් වෙච්ච පිරිසක් ඇසුරු කරලා ඒ පිරිස ඇතුලින් බෞද්ධ සමාජයක් ගොඩ නැගිලා ඒ බඳු බෞද්ධ සමාජය තුලින් පවුලක් ගොඩ නැගුණොත් ඒකේ ඇති වෙන ශිෂ්ටාචාරයක් තියෙනවා. හැබැයි ඒ ශිෂ්ටාචාරය මේ කාලේ නෑ. මොකද හේතුව ඒක අනිත් පැත්ත කන පිට ගහලා ගිහින් තියෙන්නේ. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට පුද්ගලිකව පුද්ගලිකව අපේ බෞද්ධත්වය රැකගන්න උත්සාහ කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මේ අනපැනවීම ගැන කතාවක් තියෙනවා. බිරිඳ ස්වාමි පුරුෂයාට. එක්තරා අවස්ථාවක අපේ ශරීරත් මහරහතන් වහන්සේ වඩිනකොට සිවුරු පොටක් බිම ගෑවුවා. හත් අවුරුද්දේ ළමයෙක් එදා මහාන කරලා හිටියා පැත්තට. ඒ හතල් මුජි හාමනේරියෝ කියනවා. ඇව සාරිපුත්තේනි ඔබ වහන්සේගේ සිවුර බිම ගෑවෙනවා. ගැලපෙන්නේ නැහැ බැලුව ඇත්ත කාරණේ. ඒ වෙලෙම පැත්තකට ගිහිලා ක්‍රමානුකූලව සිවුර පොරවාගෙන ඇවිදලා ළඟ දන ගැහුවා. ඇවැත්නි. දැන් හරිද? අහන් දැන් නම් හරි. ඔය වචනේ කිව්වා මේ සරියුත් හාමුදුරුවෝ කවුද පුජි? හත් අවුරුදු ඉන්න එදා මහරපුර හාමුදුරුවෝ කවුද? දෙන්නගේ මානසිකත්වයන් කොහොමද? තත්ත්වය කොහොමද? ඒ කිව්ව අවවාදයේ පිළිගත්තේ කොහොමද සරියුත්හාමද? එදිනෙම මහාන වූ හත් අවුරුදු සාමණේරයන් වහන්සේ නමක් මගේ අඩුපාඩුවක් කියා දෙනවා නම් මං හිස් මුදුන් මල් කළා සමානව පිළිගන්නවා. ඒක මං හිස් මුදුනේ පිළිගන්නවා. මේක උතුම් ගුණයක් කියලා බුදුරණ ඒ කියන්නේ සරියුත්හාමඳුරු ඒ නිවාත ගුණයේ වටිනාකම වර්ණනා කළා කියලා මෙන්න මේක ආදර්ශයට ගන්න. මමත් එහෙම. දැන් අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් බෞද්ධ සමාජයක් තුළ ස්වාමි පුරුෂයාට බෞල්ට දෙන තැනයි ස්වාමි පුරුෂයාට දෙන තැනයි මොකද්ද තියෙන වෙනස? ස්වාමි පුරුෂයා හිතා ඉන්නවා. ගෑණි මට කියන්නේ ගෑණි කවුද? බමුණන්ගේ නම් මතය තියෙනවා දඟුල ප්‍රඥා කියන ගෑණි ඉනවල අපිට කියන්න කියලා. ඇඟිලි දෙකේ නුවණ තොට තියෙන්නේ. තොට තියෙන්නේ හාල් ටිකේ වතුර බලා ගන්න තියෙන ඇඟිලි දෙක ඔබලා බලා ගන්න නුවණ විතරයි. හොර මොන දැනීමත් අපිට කියන්නේ. ඒ වගේ බොහෝ පහත් කරනවා භාර්යාව. භාර්යාව උපදෙස් දුන්නොත් එහෙම සාපුරුෂයා කෑල්ලක් කපලා දානවා වගේ අමාරුයි හිතට. මොකද? හැබැයි ඒක බෞද්ධ ගතිය නෙවෙයි බමුණු ගතිය. බෞද්ධ ගතිය තුල කවුරු කාට කිව්වත් අඩුපාඩුවක් තිබිලා අඩුපාඩුව පෙන්නනවා. අපි ඉස්සෙල්ලාම හිතලා බලන්න ඕනේ මේ පෙන්වන්නේ මගේ අඩුපාඩුවක්මද? ඇත්ත වශයෙන්ම මේක අඩුපාඩුවක්ද? කවුරු පෙන්නවා කමන්නේ ඒක අඩුපාඩුවක් නම් මම නිහතමානීව පාර ගන්නවා. මෙන්න මෙතන හිටියොත් ඒක බොහොම වැදගත් බෞද්ධකම. හැබැයි මේක නෙමෙයි අද යන්නේ. දැන් මිනිහා බීලා ගෙදර එනවා. කොහේ හරි රස්තියාදු වෙලා ඉඳලා ගෑනිට බොරුවක් කියනවා. ආ මට ඕගොල්ලෝ මං අල්ලන්න බෑ මං දන්නවා ඔයාලගේ හැටි. යන්නේ නැහැ ඊට පස්සේ රෑ වුණාට පස්සේ ගෙදර. කොහොම මට කියන්න ඊට ආද මොකද? ගැලපෙනවා. මම කියන අහලා තෝ හිටවි කිව්වොත් දැන් අපි ඒක ලෝක පෞල් සම්බන්ධය එක්තරා ක්‍රමයක් අද තියෙනවා. හැබැයි අවංකවම අර කියන කතාව සැරයට සැරට කියන්නත් පුළුවන්. ඊට පස්සේ ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවොත්. ඔයිට වඩා මහා ගැඹුරු දයානුකම්පාවක් වගේ මතුවලා තියෙනවා. ඔක දකින්න. බලන්න මමයි දරුවයි විතරයි ගෙදර ඉන්නේ. දැන් මේ හැමදේනම හොරු මංකොල්ල කාරයෝ. දීපු එවුන් වරදක් ඕනේ ළමලා ඉනවා පිහියෙන් පොඩ්ඩක් වචනයක් වැරදුනොත්. අඳුරන් නැතුව අයිනවා. මේ සෑය වෙලාවේ අවේලාවේ ගිහිල්ලා එච්චර අපිට පිරිසන්නට ඉන්නේ බලා ගන්න ඉන්නේ. ඉතින් මේ මිනිස්යාට බැරිලා හරි එහෙම කරදරයක් වුණොත් ඒ නිසා මට වේගයක් ඇදී මං කිව්වා යන්න එපා යකෝ කියලා කෑ ගැහුණා. ඒ නිසා මං එහෙම කිව්වේ. දැන් මෙහෙම කිව්වොත් මොකද වෙන්නේ? තරහෙන්ද ගියා තියෙන්නේ? අර භාර්යා සාපිරුසයට අර අර විදිහට කියවා තියෙන තරහෙන්. නෑ නෑ ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා. අනිත් පැත්තට කියන්න පුළුවන්. සාපිරුසයා භාර්යාවටත් එහෙම කියන්න පුළුවන්. ඒකේ ඇත්තක් තියෙනවා නම් අපි අපි බලන්නේ කවුරු කොහොම කිව්වා. සමහර තාත්තේ යන්න එපා විදිහට කෑ ගහයි. අපිටම ලැජ්ජා ඉස්කෝලේ යන ළමයි වගේ බලලා හිටියා තාත්තා ගිහිලා කන් නැටුවලු ඇඳුමක් නැතුව අහවගේ. බලන්නකො අපේ තාත්තා කියලා අපිට කියන්න පුළුවන්. දැන් දරුවෙක් කිව්වොත් හා දැන් කාලේ හැදෙනෙව් තාතාලා වදින්න පුත්තු. තාතා හදන පුත්තු. හරියට දැන් යා කියමු. නෑ නෑ දරුවා කිව්වා කමක් නෑ. ඇත්ත වශයෙන්ම මේක දුස්චරිතයක්. මගේ වීමත්කමට හෝ මගේ නොසැලකිලිකමට ඒ ළමයාට පේන එක මට පේනුන්නේ නෑ. අන්න එහෙම ඉතින් ඒක පිළිගන්න පුළුවන්. හොඳයි පුතේ. ඇත්ත වශයෙන්ම මගේ වරදක් ඒ සිද්ධ වුණේ. ඊට පස්සේ එහෙම කරන්නේ පුතාලා. මගෙන් ලැජ්ජා වෙනවා නම් මම කොහොමද ඒවට ඉඩ දෙන්නේ? මට සමාවෙන්න පුතා වුණා කමක්. අන්න එහෙම කියන්න පුළුවන් ඒක බෞද්ධකම. ඉතින් බෞද්ධත්වයේදී අහන්න පුළුවන්. ඇයි මට එහෙම කියන්නේ? ඇයි අවවාදයක් කරන්නේ? ඒ මොන ශිකද කියන්නේ කියන්නකෝ. ගුණයෙන් සීබුද්ධියෙන් නුවණින් යුතව කතා කරන්න පුළුවන්. හේතුවක් ඇතුවද මට එහෙම අවවාද කරන්න. ඒ අවවාදී හරයක් තියනවාද? කවුරු කිව්වක් කමක් නැහැ. අන්න එහෙම දකින්න පුළුවන් නම් ඒක තමයි විශේෂත්වය. අපි දැන් මේ බෞද්ධ පවුලක කියන එක අද හදාගෙන තියෙන මේ රටාවල් තියෙනවා. හැබැයි ඒක හරියට ක්‍රමයක් තිබුණා. අනුන්ගේ අවවාද ලබන්න සුදුසු දෙනකේ සාමියා නැති කාලයක් තිබුණා. මොකද හේතුව? එහෙම සමාජයේ දුස්චරිත මාත්‍රයක්වත් දැකලා කරන්නේ නැති මට්ටමේ සුද්ධ චරිතයක් ඇති ස්වාමිවරු ඒ කාලේ හිටියා. ඒ බඳු සායපුරුෂයෙකුට අවවාද කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ භාර්යාවකට. මොනවද කියadenne? අපිට යමක් අහගන්න ඔබතුමා ඔබගේ ඔබගෙන් අපිට යමක් අහගන්න තියෙන නිසා ඔබේ වරදක් අපි මොනවා කියන්නේ? අන්න ඒ දැන පිළිහිදපු ස්වාමියවරු පිරිමි හිටියා. ඒ බඳු පිරිමියාට අවවාද කරන්න අනික් අය යන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. කරන්න දෙයක් නැති නිසා බොහොම ආදරෙන් සැලකුවා. මොනවා කියන්නේ? මොන වරදක් කියන්නේ? එයාට බයින්න මට හේතුවක් නැහැ. මගේ ඉදිරි දෙන දෙයක් කියලාත් නැහැ. ඒ જાති දුස්චරිතයක් කරලත් නැහැ. කරන්න නැති බවත් මට විශ්වාසයි. ඒ විශ්වාසය ගොඩනැගෙන්නේ නිකන්ද? ඊට හේතු තිබුණොත්මයි මේ විශ්වාසය භාර්යාවකට හෝ සාමිපෘතියකට හෝ එකිනෙකා කෙරෙහි ගොඩනැගෙන්නේ. ඒක ගොඩනැගෙන්නේ නැති විදිහට කටයුතු කළාට පස්සේ අනිකාගේ කොස්ස හැදෙන එක කියන්න දෙයක්. මේ අපේ කටයුතු වලට අපිට කියා තියෙන සංවරත්වයන් තිබුණා මේ කියන අවවාදයේ කොතනකවත් ඉඩක් එන්නේ නැහැ. දුස්චරිතයට යන විදිහට ඇසින් කටයුතු කරන්න එපා, කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන් කටයුතු කරන්න එපා කියන මෙදින පංචේන්ද්‍රිය සංවරත්තේ විහිදියාන. බැලුව බැල්මට නිකන් නෙමෙයි කියන්නේ ගොනා හැරෙනකොට පොල් බැලයට බව දන්නවා මේ ගෑනුන්ට තියෙන පිරිමින්ට වැඩි ඒව ඕකේ. තේරුම් ගන්න ඕනේ. ගෑනු කෙනෙකුට තියෙනවා පිරිමියෙකුට වැඩි ඒව ගොනා හැරෙන්න පොල් බැලයට. දකින්න පුළුවන්. මිනිහා ඇහැ ගහන්නේ මේ විදිහට ඇහැ ගහන්නේ මෙන්න මේ අදහසින් කියලා දකින්න පුළුවන් ශක්තියක් බොහෝ අයට ගෑනු අයට තියෙනවා. ඒ නිසාම කැරකෙනකොටම දන්නවා මූ කැරකෙන්නේ අහවල් අදහසයි. ඒ තරම් සිවුම් නුවණක් තියෙනවා අනිත් පැත්ත නැතුව. ඒ පැත්ත හොයන්න. පොඩ්ඩක් හිතලා බලන්නකෝ පිරිමි කට්ටිය. ඒ කියූප එක ඇත්තක් නැද්ද කිය. ඒතර වෙන්නේ වෙන්නේ. ඉතින් අපිට ඇත්ත වශයෙන් එහෙම එකක් ඇති වෙන්න විදිහක් නෑ අපි තුල අවංක සුචරිතයක් තියෙනවා. එහෙම කියන ප්‍රශ්නයකට මුලක් නැගින්න විදිහක් නෑ. ඒ නැගින්නේ ඔය තුල. ඒ වගේ අපි කරන ක්‍රියාකලාපයන් තුලදී අපි හරියට සුචරිත නම් අපේ ක්‍රියාකලාප අනවශ්‍ය වීදන් අපේ නැත්නම් අපේ අතේ මුදලා තිබුණා වුණත් උන්ට ගෑනුවයිට ගාණක් නැහැ. මහත්යාතේ සල්ලි දුන්නා මහත්යා කවදාවත් නිකන් නැති කරන්නේ නැති කියන බව මම දන්නවා. මහත්යා වීදන් කළොත් අවශ්‍ය දෙයකට මිසක් අනවශ්‍ය වීදන් නැති බවත් මම දන්නවා. ඉතින් මහත්යාතේ සල්ලි දුන්නා තමයි මොකද? අපිට කොච්චරක්වත් අඩුපාඩුවක් කරන්නේ අපි අඩුපාඩු හොඳට හොයලා බලලා කරන කෙනෙක්. ඒ වගේ මෙයා කොහේ ගියත් මට විශ්වාසයි. මම දන්නවා එයාගේ චරිතය කල ඇති කෙනෙක් නෙමෙයි කියලා. මොකද ඒ දකින කියන කරන දේ පිළිමයි දකින්නේ. ඉතින් ඒ අවංකත්වයේ ඇතිගෙනයි බෞද්ධත්වයේ තුල එහිදියා කියලා අපි විතර ගන්න. බෞද්ධ පවුල කියන බෞද්ධ පවුල ප්‍රධානිය ඉදිරින් සහාය පුරුෂයා පිරිමිය. එයා තුල අවංකත්වයේ සුද්ධ නම් අර වගේ දෙයක් පිටින් එන්න විදියක් නැතුව යනවා. ඔතන අසුද්ධ නම් අපේ තුලින් අපිට හංගා ගන්න බෑ. වරදි එන්නේ නිකන් නෙමෙයි. ඔහොමත් සුද්ධ වෙලාම ඉන්න බුද්ධියට අගුද චෝදනා එනවනම් සසර කරන ලද පාප කර්මය ඔහුට ඇදිලා ඇදිලා කාගෙන් හරි එනවා මාගන්දියා වැමිණකින් ඒ වගේ ඇවිදින බුදුරන් වහන්සේ අබුදු චෝදනාවේ සුන්දරි පරිබ්‍රාජිකාව බොරුවට චෝදනා කළේ. එහෙම සංසාර උරුමේ නිසා අබුද චෝදනාවේ වන්න පුළුවන්. එහෙම ආවත් අපි අකම්පිතව බාර ගන්න ඕනේ. මොනවා කරන්නද මම සංසාරේ අනුගේ පෞල් කලාකල් කරපුවා. අනුගේ පෞල් විදෝපුවා. අද මටත් අබුද චෝදනාව වශයෙන් ඉනා මෙච්චර සුද්ධව ඉඳගෙන. ඒවටත් මං කම්පා වෙන්නේ. ඒවා ඉවසලා ගෙවනවා. එහෙනම් ඒ පාප කර්මී ගෙවිලා යනවා. අවංකව ගෙවුවොත් ඔක වැඩි කල් තියෙන්නේ නැහැ පාප කර්මී ගෙවෙනවා. ගෙවෙන්නේ ඉස්සෙල්ලා අපි ආපහු කරකවනවා. නේද? 7 දවසෙන් ගෙවන්න තියෙන පාප කර්මයේද 70 අවුරුද්දක් ඒ වෙලාව ගෙවන්න බැරිලා නැරෙනවා. මොකද අපි අනුන්ට කරපු අවලක් අපි කරා එනකොට අපි ඒක අවංකව බාර අරන් ඉවසිල්ලෙන් බාර අරන් කෙලවර කරන්නේ. ආපු එක ආපහු ගහනවා. ඒකට දෙකක් කියලා ආපහු බයිනවා. අබුදුත්‍යෝදන එකක් වලොත් ඒකට ඒ වගේ 10ක් බලවත් එකක් අපි ආපහු යවනවා. ඒතර මොකද වෙන්නේ? ගහපු බෝලේ අල්ලලා තියාගත්තා නම් තව පාරක් බෝල ගහන ඉතුරු වෙනවා. එන එන පාර අනිත් පැත්තට ගහනකොට මේ පැත්තේ අනිත් පැත්තට ගහන බෝල ගහලා ඉවරද? එකම බෝලේ කී පාරක් දෙපාර දෙපැත්තට යනවා. පැය ගාන බෝලේ ගහලා වෙලා බලනකොට දෙපැත්තම විහිද වෙලා විතරයි බෝලේ යනවා දෙපැත්තට. මොකද හේතුව? ආපු බෝලේ අල්ලගෙන නතර කළා නම් යාවන් නැතුව ඒ බෝල ගහලිය ක්‍රියාදාමය එතනින් ගියා. ඒ කර්ම බෝලේ එනවා අපිට. ආයි බෝලේ ගහන අනිත් පැත්ත. ඒ පැත්තෙන් ආයෙ එවනවා. ආයෙ හැකලා ගහනවා ආයි පැත්ත. කර්ම බෝලේ දෙපැත්තක ගගා ඉන්නකොට කර්ම ශක්තිය ගෙවිලා ඉවරෙන්නේ. අපි වේද විඳිනවා. ඔය ඕකිනුත් අපිට ආදර්ශ ගත්තා. බෝල ගහිල්ලත් අපිට යන්න පුළුවන්. ධර්මයේ කාලවල ආදර්ශය. ඉන් කර්ම බෝලේ ගහපුවාම එහෙම එල්ලා ගියා. ප්‍රතිචාර දක්වන්න ආපවුන ගැහුවොත් බෝල ගහිලා ඉවරයි. මම කර්ම ශක්තිය කරකිලා ඉන්නේ ඉවරයි. බුදුරන් වහන්සේ දේශනා කරන දින හතෙන් ගෙවා ගන්න පුළුවන් එක. මිනිහා ගෙවන්නේ. ආපහු යවලා. ඉවසුවන්න විරහතේ ගෙවුණා. හැබැයි ඉවසෙවිසි වැරදි වැඩ කළොත් ඒක හරියන්නේ නැහැ. තමා අවංකත්වයේ සුචරිතයේ යහපත් ගුණේ පිහිටලා. එනේන වරද ඉවසුවන. අවංකව ඉවසුවන. අර වෙච්ච පාප කර්මී දින හතෙන් ගෙවා ගන්න පුළුවන් ඒවා තියෙනවා. එතන පටන් ගෙවිල යනවා. ඒක දුරදිග යන්නේ නැහැ. මේ බෞද්ධ ධර්මයේ තුල බොහෝම දුරට සාමීර සමාදානයේ උදා කරගෙන මග තියෙද්දී ඒ මාර්ගය අපි අනුගමනය කරන්නේ. ඒකයි කාරණේ. සත්පුරුෂයාගේ ගුණයක් තියෙනවා. මොකද්ද? අසත්පුරුෂ දහම් 100ක් අතරේ සත්පුරුෂ එකයි ගුණයක් දැක්කෝ. අර 100 කෙරෙහි මධ්‍යස්ථ වෙලා අර එක ගුණේ වර්ණනා කරලා කියනවා. අසත්පුරුෂයාගේ ගතියක් තියෙනවා. සත්ගුණ 100ක් අතර එක ගුණයක් දැක්කොත් ඒ අගුණේ ඉස්මතු කර කර විවේචනය කරනවා. අර 99ම යටපත් කරලා හිටා මධ්‍යස්ථ වෙනවා. මෙන්න මේක අසත්පුරුෂ ලක්ෂණය සහ සත්පුරුෂ ලක්ෂණය තෝරා ගන්න කියලා සත්පුරුෂ සූත්‍රයයි අසත්පුරුෂ සූත්‍රයයි කියලා සූත්‍ර දෙකක් දේශනා කළා. දැන් අපිට මේ গিදර හෝ බාහිර හෝ හතුරුකමට මුල වෙලා තියෙන්නේ මොකද? ඔය ප්‍රශ්නේමයි වෙලා තියෙන්නේ. හතුරුකමක් ඇතිලා එකක් කිව්වට පස්සේ කවුරු හරි හම්බෙලා ඇහුවොත් ඒකම ඔප්නම් වෙලා ඒකටම කටු බැහැෙන විදිහට තව තවත් කතා කියනවා. මොකද අර කිව්වේ අර කිව්වේ උඹට මෙන්න මෙහෙම කිව්වා හේලමක් කිසි කතන හරි ලස්සන මේ පැණි බොනවා වගේ හරි රසවත ගිහිලා කියනවා මෙන්න මෙහෙම මම අහගත්තා උඹට කිව්වා බලපුවාම කියපු කාරණේ වෙච්ච එකක් සිද්ධිය හරි ඒකාන්තයෙන්ම කිව්වේ නැත්නම් මේ හදලා කියන දෙයක් නැහැ මම දන්නවනේ වෙච්ච එක ඒක නෙමෙයි දාලා කිව්වේ එයා තවත් මගේ අගුණමයි කියන්නේ අන්න තව ටිකක් පැහැවුවා හැබැයි අර අසත්පුරුෂ ගුණ අතරේ ඒක සත්පුරුෂ ගුණයක් තිබිලා ඒක කියන જાතියේ සත්පුරුෂයෙක් නා. එයා එකක් කෙනේ තරහ වුණා නා. එයා කවුරු හරි කතා කරමින් බැහුවා නා. මොකක්ද අර කිව්වේ? මන් දිහා බල බල කියනවා මම බලාගෙන. මොකද්ද කිව්වේ? ඔයා ගැන නරකක් කිව්වේ නෑ. වින්ද බෑ. ඒක මම ඒක තරහයි. මොකක් කියනවා මන් දන්නේ මොකද්ද කිව්වේ කියන්නේ? මං කියන්නේ නේද? අහවල් දවසේ මෙන්න මෙහෙම දවසක මට මෙන්න මෙහෙම යහපතක් කළා මට සනීප නැතුව ඉන්නකොට මෙන්න මේ ටික ගෙයක් දුන්නා මෙන්න මෙහෙම එකක් මයි කළා කිව්වා වැරදි කරන්නේ ඇත්ත ඒුණාට මට හොඳකුත් කරලා තියෙනවනේ මට ඒක මතකයි කියලා මෙන්න මෙහෙම කිව්වා දැන් එහෙම කිව්වම මම කියයි ඒතර මේ මනසියා මං කොච්චර හතුරුකම් කළා මං කරපු ගුණයක් ගැනම කියා තියෙනවා පුදුමයි නේ මේ මිනිස්සු ඉතින් මේ මිනිහට මම මොකටද බයින්නේ ක්‍රමක්‍රමයෙන් මොකද වෙන්නේ වෛර නිවිලා යනවා හතුරුකම් ඉවරලා යනවා. මෙහෙම ක්‍රමයක් තියෙනවා බුදුරන් වහන්සේ කිව් මග අනුගමනය කළා නම් එහෙම වෙනවා. පෞලිය හෝ වේවා. නරක 100ක් අතරේ එක්කෙනෙක් කරපු හොඳ කියන්න පුළුවන් නම් තව කෙනෙක් එක්කලා. ඒ ගැන යන්න යන්න මොකද වෙන්නේ? කවදාවත් මගේ ස්වාපුරුෂයා මට දොස් කියන්නේ නැහැ කවුරුවත් එක්කලා. මගේ හොඳක් කියනවා. භාර්යාව මගේ දොසක් කියන්නේ නැහැ මගේ හොඳක් කියනවා. ඔය වචනේ කියතර පන්නේ එතනම ඉඳලා හැබැයි අන්න එකයි බෞද්ධ පවුලක ලක්ෂණය. ඉතින් ওই ලක්ෂණයට අනුකූලව හැඩ ගැහුණොත් තමයි එබඳු බෞද්ධ පවුලක් ක්‍රමානුකූලව දැකසෙන්නේ. එහෙම පවුලක සාමයක් මිස ભેදයක් හටගන්න හේතු නැතු වෙලා යනවා. ભેද කරන්න හැදුවා කරන්න බැරි වෙලා. අමනුෂ්‍යයෙකුට ભેද කරන්න බෑ මොකද අමනුෂ්‍යයාට ආහාරී පවුලේ නිපද වෙන්නේ. රාගයේ, ද්වේෂයේ, මෝහයේ, විශේෂයෙන්ම ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ නැගින් නැත්නම් යම් තැනක අමනුෂයාට ආහාර නැහැ එතන. ආහාර නැත්නම් අමනුෂය ජීවත් වෙනවා කිව්වොත් ඒකට හේතු නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන දීසිම උපක්‍රම. යහපත් පන්නාව මාර්ගයක් තියෙනවා. මේ ආර්ය විනය තුල. අමනුෂයාට ආහාර දීමේ වැළපුණොත් අමනුෂයාගේ පැවැත්මක් ඊතර නැහැ. හැබැයි අපිට වෙලා තියෙන්නේ අපි අමනුෂ ආහාර හඳුනන්නේ නැතුව. මිනිස්සු වෙයින් අපි මිනිස් ආහාර පැත්තකින් තියලා අමනුෂ ආහාරයෙන් ජීවත් වෙනවා. අමනුෂ ආහාරයෙන් ජීවත් වෙන අපි ඔළුවේ ඉඳන් දෙපා මුලට යනකම්ම අමනුෂය ඇල්බ ගන්නවා. ඇයි එහෙම කරන්නේ? උන්ගේ ආහාරය අපි ළඟ තියෙන නිසා. හැබැයි අපිට අමනුෂ ආහාරයේ හේතුකාරක මොනවද? ඒවා තේරුම් අරගෙන ඒකෙන් අහක් වුණා නම්. ලෝභය අමනුෂ ආහාරය, ප්‍රේතියාගේ ආහාරය. ද්වේෂය යක්ෂයාගේ ආහාරය. මෝහය භූතයාගේ ආහාරය. එහෙනම් යක්ෂ, പ്രേත, භූත කරදර ඉවර කරගන්න ඕන නම් ලෝභය ආහාරයක් වශයෙන් අරින්න හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ද්වේෂය ආහාර කරගෙන හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ද්වේෂ සහගතව හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. මුලා සහගතව හිතන්න කියන්න කරන්න හොඳ නැහැ. ওই ටික ගලොත් මොකද වෙන්නේ? ආහාර නිෂ්පාදනය වෙන තැනින් යකා පෙරේතයා භූතයා පන්නන්න බෑ. යකාට පෙරේතයාට භූතයාට ආහාර නැත්නම් එතන ඉන්න බෑ. එහෙනම් බෞද්ධයෙකුට යක්ෂ ප්‍රේත භූත දෝෂලින් අයින් වෙන්න ඕන නම් ලෝභ සහගත හිතවිලි ක්‍රියාවදන් අත්හරින්න ඕනේ. ද්වේෂ සහගත හිතවිලි ක්‍රියාවදන් අත්හරින්න ඕනේ. මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන් අත්හරින්න ඕනේ. අත්හැරලා දැම්මට පස්සේ ඉතුරුට ඒක එතෙක් හැදිලා තිබිච්ච හරිය සුද්ධ කරගන්න ඕනේ. නෑ අලෝභ ආදේශ අමෝහ සහගතව හිතන්න ඕනේ කියන්න ඕනේ කරන්න ඕනේ. ඒ ටික කරගෙන අර ටික අත්හැරියොත් තිබිච්ච පරිසරය සුද්ධ වෙනවා. මතු අමනුෂ්‍ය ආහාර පරිසරයක් අපි ළඟ නැති වෙනවා. ওই ටික අපි ගෙදර කරගත්තොත් කූණියන් 1000ක් කරලා වැඩක් නෑ ගෙදෙට. මොනවා කරන්නද? පරිසරات එක සුද්ධානය කරන කරන හැටි. හැබැයි ওই ටික කරගන්න බැරි නිසා ඒකට ගැළපෙන පුද්ගලයෝ ඒක ජීවත් වෙනාට කොටස ජීවත් වෙනවා. ඒක අවස්ථාවක සක්‍ර දෙවියෝ සුදම් සභාවට ගිහිලා ඉන්න වෙලාවක පාණ්ඩු කම්බල සෛලාසයෙන්ට ඇවිල්ලා එක්තරා යක්ෂයෙක් වාඩි වුණා. බලවත් යක්ෂයෙක්. අඟුරු මිටේ කායි පුංචි එකේ. බලපහම වඳුරු පැටියා වගේ පොඩි එකෙක් ඉන්නවා. දේවතාවා මේක දැක්කා. දැකලා මේ නීච යකේ කැවිලිල්ල අපේ රජුරුවන්ගේ ආසනේ දූෂ්‍ය කරනවා. මේ යක්ෂයා කොහොමද අපේ දෙවියන්ගේ අතුවත් ඉඳ ගන්න තිය ආසනේ වාඩි වෙන්නේ? යක්ෂය පළ කියලා බොහොම සැලකලා. යක්ෂයා hina වෙවි උඩ පෑන. එන්නෙන්න මහත් වුණා. මහත් වෙන්න මහත් වෙන්න මේ යක්ෂයා උගේ බලේ පෙන්න පෙන්නේ අපේ දෙවියන්ගේ ආසනය කිලුට කරනවා අපේ රජුරුවන්ගේ ආසනය කිලුට කරනවා යක්ෂය වහා පළ කී කී කෑ ගහන්න පටන් ගත්තා කෑ ගහන කෑ ගහන උඩ පැන පැන සන්තෝෂයෙන් මහත් වෙනවා අන්තිමට මුළු ආසනය එකක් පිරුණා මේ යක්ෂය දේවතාවෝ බය වුණා මේ මහ පුදුම යක්ෂයන් දැන් මේක මහ බලයක් තියෙනවා විදහාට ඉක්මන් කරලා ගිහලා සක්‍ර දෙවියන්ට කියමු කියලා සක්‍ර දෙවියන්ට කිව්වා උණ හැටි කියහල්ලා කියන්නකෝ මෙන්න මෙහෙම අමුතු මේ ටිකා බොහොම පුංචි දැවිදිලා මෙහෙම අපි එපා කිය කිය කෑ ගහන කෑ ගහන මහත් වෙලා මහත් වෙලා කියලා මුළු ආසන එකක් වෙලා ඉන්නේ. ආ ඒ යක්ෂයා කවුද කියලා මම දන්නවා යංකෝ. ඉතින් ඇවිදලා බොහොම සන්තෝෂයෙන් ඉනහ වෙලා පැත්තක බිමින් ඉඳගත්ත සක්‍රදේවිඳ. මේ යක්ෂයා නනි මට ඔතනත් එකයි මෙතනත් එකයි. මට ඔක ගානක්. තාහයි ඉනහ වෙලා උඩ පැනලා බැලුවා. ඒ වෙනට යක්ෂයා මට කමන්නේ මට මෙතනත් එකයි ඔතනත් එකයි. මට කිසිම ප්‍රශ්නයක් නෑ. එපාර බලන්න ටිකක් පුංචි වෙලා යස්සේ. අන්තිමට ඇද ගහ කෑ ගහ හිමින් හිමින් පුංචි වෙලා පුංචි වෙලා ගියා මෙහෙම කියන්න ගියා. පස්සේ වර පුංචි අගිරු මිටා වගේ දැන් අතුරු දානවා. ඔච්චර කී අරින්න බැරි යක්ෂයා ගියා නේද කියලා සක්‍ර දෙවියව අනික අනිත් දෙවියන්. මේ කොහොමද ස්වාමීනි ඇරි? මොකද්ද ඒ ක්‍රමය? ඔය යක්ෂයා ද්වේෂය ආහාර කරගෙන ජීවත් වෙනවා. කෙනෙක්ගේ හිතක් හිදුනහම නැගින්නා වූ ස්වභාවය ඒ ඒ චිත්ත ස්වභාවය නැගින්නා වූ ආහාරයක් නැගිනවා. ඒක තමයි ඔබේ ආහාරය. මේ ආසනේ ඉඳගත්තා කියලා ඔබලට හරියට හිතුණා. ඔබලා හිතිලා ඉතින් බෙහෙතින් කෑ ගැහුවා. දොස් කිව්වා. කියන්න කියන්න උට ආහාර මෙතන ඉපදෙව්වා. ඒ ආහාර භුක්තිය ඉඳලා ඉතින් ඌ මහත් වුණා. එහෙමයි ඔක ලොකු උනේ. මගෙන් එයා හරියට හම්බුන්නේ මට උතනත් එකයි මෙතනත් එකයි මම සතුටු හිතකින් හිටියා. මාවත් කුපිත කරලා ආහාරය ගන්න බැලුවා හරි ගියේ නෑ. මං අනුගමනය කරන ඔබලත් නිහඬ වුණා. දැන් මෙතන ආහාරය ඉසුණා යසයට. සෙනෙහකින් ලැබෙන ආහාරය මහත් වුණා වගේම ආහාර නිරෝධයෙන් ඔහු සෙනෙහකින් ආහාර නැතිව දුර්වල වුණා. ඒකෙන් උඩ මෙතන ඉඳ බැරිලා අතුරුදහන් ගල යන්න ගියොත් නොහොමයි. එහෙනම් ඒ නිසා දැනගන්න බුදුරණන් ආ දේශනා කරන මහණෙනි ඔන්නෝම යක්ෂ කොටසක් ඉන්නවා. කෙනේ දූෂිත වාටපත් කරපුවාම ඇතිවෙන දූෂිත මානසිකත්වයේ නැගෙන ශක්තිය. ආහාර කරගෙන උන් ජීවත් වෙන්නේ. දුෂ්ට හිතකින් යුක්තව ඉන්න කෙනෙකුට කවදාවත් ඒ යක්ෂයා මෙල්ල කරන්න බෑ. ඒක මෙල්ල කරන්න ඕන නම් ඒ මානසිකත්වය නැති කරගන්න ඕන. එතකොට ඒ යක්ෂයාගේ වැඩිමක් නැහැ. හැමිනීමක් නැහැ. මෙන්න මෙහෙම දේශනාව පුදුරන්හතේ කළා විසුණුහන්සේලා. එහෙනම් අපි හිතා ගන්න ඕනේ කොච්චර හුණියන් කැපුවා. කොච්චර ආරක්ෂා කළා. අපි ආහාර නිපදවනවා නම් දුෂ්ට විදිහට. අපිට පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ කවදාවත් ඒකෙන් මිදෙන්න. ඉතින් අද දවසට අපි හතරක් වුණා. නැවතත් අවස්ථාවක අපි ලැබෙන්න ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු ගමු. සෑම පිළිදෙනාට යහපතක්.